නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඛාකෝ ආවුසෝ වේදනා සුඛං ඨಿತಿ විපරිණාමං දුක්ඛං ති දුක්ඛා කෝපන ආවුසෝ වේදනා තිති දුක්ඛා විපරිණාමං සුඛන්ති අදුක්ඛම සුඛාවුසෝ වේදනා ඥාන ඥාන තිති ඥානಂತಿ අඥානං විපරිණාමං අඥානಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පදාද දවසේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ධර්ම දේශනාවකට පෙරඹෙමු කියන givisumේ මේ සම්මුතිය ගත කරන්නේ. ඒ අනුව අපි මේ එකතු වෙන දෙවෙනි දවසේ ඉතින් මේ දවස් සඳහා සූත්‍රයක් නම් කරන්න ලැබුණ යෝජනාවක් වශයෙන් දැනට උඟ දෙනෙක් තමන්ගේ විමසුම් වලට ලක් කරගෙන තියෙන චුල්ල වේදාල සූත්‍රය මේක මජ්ක්‍ධිම නිකායේ පඨම පඤ්ඤාස කියන සඳහන් වෙන බොහොම වටිනා සූත්‍රයක්. මේ සූත්‍රය නැත්නම් මේ වේදල්ල කියන ධර්ම කොටාසේ පිළිබඳව පොඩි හඳුන්වා දීමක් කරනවා නම් මේ මජ්ක්‍ධිම නිකායේ මහා වේදල්ල සූත්‍රය සහ චුල්ල වේදල්ල සූත්‍රය කියන දෙක ළඟ ළඟ සංග්‍රහ වෙන්නේ සාරවත්න ශාසනය නවංග සත්තු ශාසනය වශයෙන් කොටස් 9කට බෙදලා වෙන් කරනකොට සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ජාතකං උදානං අබ්බෝතං වෙය්‍යාකරණං වේදල්ලං ආදි වශයෙන් කොටස් 9කට බෙදලා තියෙනවා. මේකේ සූත්‍ර කියන එක ගෙය්‍ය නැත්නම් සාමාන්‍යයෙන් රචනයක් විදිහට ගාථා කියන එක හතරපද ගාථා වශයෙන් එක එක එක එකට නම් සඳහන් කරලා තියෙනවා මේ වේදල්ල කියන එකට විවිධ පැති වලින් අර්ථ දෙන්න උත්සාහ කළා තියෙනවා. මේ වේදල්ල කොටස් ඊටාමත්ම ගැඹුරු ධර්ම කොටස බවත් මේ ධර්ම කොටස ඉස්මතු වෙන්නේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් බවත් මේ වේදල්ල සූත්‍රයන් ගැන සඳහන් කරනකොට අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරන මේ වේදල්ල කියන වචනයට කික්වෙන් යන්න පුළුවන් වෙන්නේ Hindu භාෂාවේ සඳහන් Hindu ආගමේ සඳහන් වෙන වේදය කියන වචනයක්. ඒක හුඟක් වෙලාවට දැනුම් සම්භාරයේ මනින මිනුම් ධර්මයක් විදිහට තමයි පේන්නේ. නම් ආකාරයක අපි ඒ කාලේ සරුවත් යනවා කිය වැඩ ඉන කාලේ හිටපු බමුණු මහාසාර කුලයක කෙනෙක් උගත් කෙනෙක් පඬිත කෙනෙක් දක්වන්න කියන්නේ ත්‍රිවේද පාරගු. ඒ කාලේ තිබුණු වේදය තුන් ආකාර වූ වේදය සම්පූර්ණ කියලා පැමිණියා වූ ඒ වගේ තමයි සරුවචන සාසනයෙත් නම් කෙනෙක් මේ වේදල්ල කොටාස දන්නවනම් ඒ කියන්නේ බොහෝම විචක්ෂණ භාවයක් ඇති බවයි මේකෙන් පේන්නේ. මේ වේදල්ල කියන වචනයට මූලයේ හොයාගෙන යනකොට බෙන්තිනේ මේ වේදනා නැත්තම් වේදේ තීති කියන විඳි විඳිනවා. ඒ අනුව Tamanට ලැබෙන අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා ප්‍රශ්න ව්‍යාකරණවලදී වඩා වඩා තීව්‍ර වෙන කැපී පෙනෙන ධර්ම කොටස් වශයෙන් තමයි අර්ථකථනය ගන්න තියෙන්නේ. මේ වේදල්ල වලට එන ප්‍රශ්න වලත් ඒකේ පෙන්ලා දීලා තියෙනවා නොදන්න දේ කියා දීම සඳහා ප්‍රශ්න අහන ගතියක් තියෙනවා. දිට්ඨි සම්දස්සනා කියලා තමයි මේ වේදල්ලේට පෙන්වන තමන් දැන තමත් අත්දැකලා තියෙන්නේ. ඒක තමන් විඳලා තියෙනවා, තීරණය කරලා තියෙනවා, මනලා තියෙනවා, දැක දැනගෙන තියෙනවා. නමුත් ඒ ගලක දරගත්ත පිරිච්ච පුද්ගලයා තවත් ඒ වගේම පඬිත කෙනෙක් දැකපුවාම ඒ Taman දැකගත්ත බැසගත්ත තීන්දුව කරගත්ත ඒ දෘෂ්ටිය අරිකුත් සත්පුරුෂයන් සමග ගැළපීමක් සම්දර්ශනයක් කරන්න යනකොට තමයි මේ ප්‍රශ්න ව්‍යාකරණයක් ඇති කරගන්නේ. ඒකෙන් වෙන්නේ අර මේ එකින් එක ගැට්ට තවත් වඩා හොඳ තීව්‍ර ධර්ම සාකච්ඡාවක් ඉදිරිපත් වෙන එක. කටයුතු කම්මිතා ප්‍රශ්න කියලා જાතියක් තියෙනවා. ඒකදී කරන්නේ තමන්ට යමක් කියන්න ඕනේ නම් ඒ කියන්න ඕන දේ පිළිබඳව ප්‍රශ්නයක් අහලා ඒ පිළිබඳව උනන්දු ඇති කරගන්න. මේ විදිහට ප්‍රශ්න රාශියක් අපේ මේ අටුවාචාරින් වහන්සේ එකතු කරලා තියෙනවා. ඒ ප්‍රශ්නවලුත් මේ වේදල්ය සඳහා ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වෙන්නේ දික්ටි සම්දස්සනා කියන තමන් දැනටම අත්විඳින ලද පරිභාවිත කරන ලද තීරණය කරන ලද තුලනය කරන ලද දේවල් තවත් දුර සත්පුරුෂ පඬිත කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡා මාර්ගයෙන් ඉදිරියපත් වේවා. මේකට මුල් වෙන වේදය ඒක නිසා මේ වේදනා චෛතසිකය පිළිබඳව තමයි මේකට ටිකක් මෑදෑකමක් තියෙන්නේ. ඒ වගේම මේ සූත්‍රයේ විශාල ධර්ම කොටස රාශියක් සාකච්ඡා වෙනවා. මජ්ක්‍ධිම නිකාය සූත්‍ර කිව්වහම බොහොම දිග භෝමතික කියන අතන දීගනිකායේ මජ්ක්‍ධිමනිකායේ තියෙන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රය මේක දැයන ධර්ම කර්ම ප්‍රදේශයක් තියෙනවා. නමුත් මම මේ සූත්‍රයෙන් අද මේ ලැබිලා තියෙන කාලය තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර කලින් විස්තර කරපු වේදනාවට සම්බන්ධ කොටස. නමුත් මේ සූත්‍රය සාමාන්‍ය ධර්ම දේශනාවල්දී ආචාර්ය මත ඇති කිරීමේදී ප්‍රධාන මත රාශියක් ඉදිරිපත් කරන මූලික දේශනා කීපයක්ම මේ සූත්‍රයේ අඩංගු වෙනවා. ඉතින් ඒවා මම හිතනවා ධර්ම දේශනාව කෙලිගෙන යනකොට අවස්ථානුකූලව මතුවේ කියලා. මේ වේදනා චෛතසිකය පිළිබඳව අපිට ඊයේ මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී යම් අවස්ථාවල මතු කරගන්න පුළුවන් වුණා සාමාන්‍යයෙන් අර අදුපිණ්ඩික සූත්‍රයේ තියෙන බොහෝ පොත්පත් දිගාරණයක් තුන්ක් කළාට ගන්න චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති සං සංජානාති යං සංජානාති සං විතක්කේති තං විතක් යං විතක්කේති තං විචාරේති විතක්ක විචාර යම් ਵਿਚාරේති සෝ පුරිසෝ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති කියලා ඉතාමත්ම දාර්ශනික මූලයක් සපේන පාඩයක් තියෙනවා. ආන්න ඒකේ ඇහැට රූපයක් දැකපුවාම ඇහැට රූපයක් වැටිච්චාම ආපాతගත වෙච්චාම චක්කු විඥානය පහළ වෙනවය රූපයක් දිගට පවතින තාක්කල් ඇහත් ඒ දෙසට ඇරී පවතින තාක්කල් හිතත් දැකීම વિશે තියෙන තාක්කල් මේ තුන එකට ගමන් කරනවායි කියලා කියනවා. තින්නම් සංගති ඒ තාක්කල් ස්පර්ශය කියලා කියනවා, පස්සේ කියලා කියනවා. මෙන්න මේක තමයි වේදනාව ඇතිවීමට අවශ්‍ය කරන්නා වූ පදනම. මේන් පස්සේ තමයි ඒ පුද්ගලයා එතන සම්බන්ධ වෙන්නේ. පුද්ගලයාගේ සක්කාය දිට්ඨිය හෝ යාගේ මති මතාන්තරෝ මෙතෙන් එක යන්ත්‍රයක් වැඩ කරන්නේ. ඇහැට රූපයක් දැකලා දැන් දකින්නෙක් බවට පත් වෙනකන් අපිට සිහියක් පතක් නැහැ. ඒක යන්ත්‍රයක සිද්ධ වෙනවා. දැනගත්ත ගමන් මේ දැකපු රූපේ සම්බන්ධයෙන් වේදනාව සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් අදුක්ඛ සුඛ වශයෙන් පහළ වෙනවා හැම තැනදීම වගේ මාත්‍රකාවට බැස ගන්න වෙලාවදී මේ චක්කුද්්වාරයෙන් තමයි පටන් අරගන්නේ නමුත් ඒ විෂය දිගටම යනවා කනට සාධ්‍යයක් ඇහෙනකොට නාසයට ගඳක් වදිලා ගඳ සුවඳ බලන හිත පහළ වෙනකොට දිවට රසයක් වැටිලා රස විඳින හිත පහළ වෙනකොට කායට ස්පර්ශයක් ලැබිලා ඒ ස්පර්ශයේ පහසට බින්දින හිත පහළ වෙනකොට හිතේ ධර්මතාවයක් වැඩිලා ඒ මනෝ විඥානය පහළ වෙනකොට හැම තැනදීම මේ අන්තරේමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකදී අපි මේ භාවනා මධ්‍යස්ථානයක් කරගන්න. භාවනා වැඩපිළිවෙලක් කරන නිසා අපි මෙතෙන්දි මතක් කරගන්න ඕනේ මේ ඇහි රූප වැදීම නිසා ඇති වෙන්නා වූ චක්කු විඥානය ඒ අනුව වෙන පහස නැත්නම් ස්පර්ශය එයින් ඇති වෙන වේදනාව සංඥාව ආදී දේවල් ඉතාමත්ම යොසුලුයි. අපේ පද්ධතිය අපිට හම් වෙලා තියෙන මේ පංචස්කන්ධයේ වැඩියෙන්ම පංචස්කන්ධයට වැඩි අපි කියනවා නම් චක්කු ආදී ඉන්ද්‍රිය ධර්මවල ඉතාමත්ම යොසුලු ඉතාමත්ම අපිව මත් කරන ඉතාමත්ම අපිව මේ මමකට යොමු කරන කියලා කියන්න පුළුවන් ඉන්ද්‍රයන්ගෙන් ඉස්සර වෙලාම තියෙන චක්වින්ද්‍රය තමයි ඒකයි අපි කියන්නේ මොකක් හරි වටිනා දෙයක් එච්චාම ඇහැ වාගේ කියලා කියන්නේ අපිට ඇහැ නැත්තම් ඉතින් සම්පූර්ණ අපි අන්ධකාරයක තියෙන නිසා ඇහැ තමයි ගොඩාක්ම කෙලෙස් උපදවන්නේ. ඊගාව නැත්තම් තම වේගෙන් තම සූක්ෂම. තම යෝසුලව. ඊගාට තමයි කන, නාසය, දිව, කය. මෙන්න මේ වැඩපිළිවෙල යනකොට ඇහැට වැඩිය අඩු වේගයකින් අඩු ජවයකින් තමයි කන ක්‍රියාත්මක වෙලා කනේ කෙලෙස් උපදීම සිද්ධ වෙන්නේ. ඊටත් වැඩිය අඩු වේගයෙන් තමයි නැහැ ඊටත් වැඩි අඩු වේගෙන් තමයි දිවේ ඊටත් වැඩි අඩු වේගයකින් තමයි කයේ සිද්ධ වෙන්නේ ඒ නිසා හැම වෙලාවෙදීම භාවනාව මේ කාය අනුපස්සනාවෙන් කායගත සතිය රූප ධර්ම වලින් පටන් ගන්න කියලා කියන්නේ පුරුදු පුහුණු නැති කෙනා හිත යොදන්න ඕන කරන්නේ ඉතාමත්ම සරල ලේසි තැනකින් ආනේ ලේසිම තැන විදිහට පාවිච්චි වෙන්නේ කය. ඒතකොට කය තර විදිහටම පහසක් වැඩිච්චාම මොකක් හරි ඇවිල්ලා හැපිච්චාම ඒ ඇහැට කනට නාසයට දිවට නොගොහින් හිත කායේන්ද්‍රිය නතර වෙනවා. කායේන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනවා. එතකොට එතන ස්පර්ශය පහළ වෙනවා. එතකොට කායික සුඛ දුක්ඛ පහළ වෙනවා. මේ විදිහටයි අපිට මේ ආනාපාන ගතියට හෝ පිම්බීම හැකිලීමට සම්බන්ධ කරලා මේ අපි ඉදිරිපත් කරගත්ත පාඩය විස්තර කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් පොත් කියවන කට්ටිය හුඟක් වෙලාවට කියවන්නේ අර සම්ප්‍රදාන කූලව ඇහින් පටන් අරගෙන යන ක්‍රමයෙන් නමුත් කියවගෙන යනකොට මේ ටික හම්බ වෙනවා. එයින් අනුව බලනකොට පටිච්චසමුප්පාදේ අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං ඒ වැඩ පිළිවෙල යනකොට සලආයතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා එනිසා අපි මේ වැඩ පිළිවෙල මේ වගේ කවදාකවත් බණකින් අහලා නැත්තම් මේ වැඩ පිළිවෙල අපිට ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙලා නැත්නම් ඒ කියන්නේ සූත්‍රමය ඥානෙ නැත්නම් අපි මේක පිළිබඳව කිසිම පාලනයක් මරණ තුරාවට අපිට හම් වෙන්නේ අපි දන්නේ නැහැ ඒක අපි වගේ කීම කියලා අපි හිතන්නේ ඔය සාමාන්‍ය තිරසන් සත්තු වගේ රූප රූප ඇහැට වැටිච්චාම අපි යනුව හොඳයි නරකයි කියලා බැලිලා දානවා. නමුත් මේක දැක ගැනීමෙන් දැන ගැනීමෙන් මේකේ සමීකරණ දැන ගැනීමෙන් යාන්ත්‍රය දැන ගැනීමෙන් කවදා හෝ මේක පිළිබඳව අපට නාහපු කාලයට වැඩිය දැන අහපු කාලේ මේක පිළිබඳ පරිචයක් පාලනයක් ගන්න පුළුවන් ය. මේක අහුවටත් වඩා මේ ධර්මයේ අහලා හිත යොදලා තර්ක කරලා අන්වේ ඥානව අනුව චින්තාමය ඥාන පහළ වුණොත් හොඳ පින් ඇති උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙකුට මේක පිළිබඳව බණ ඇහුවට වැඩි කුසල ඡන්දයක් පහළ වෙනවා මේවා කරබැලීමේ ආසාවක්. මේ කියන්නේ වෙන්න පුළුවන්ද බැරිද කියලා. ඒකට අපි කියනවා චින්තාමේ ඥානය කියලා. ඒකට සුතමේ ඥානයට වැඩිය මෝරලා. නමුත් ඒක කවදාකවත් විමුක්තිගාමී නෑ. ඒක කවදා හෝ භාවනාවේ භාවනාමේ ඥානයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරපු දවසට තමයි අපිට මේ ඇහැට වසී වෙන්නේ නැතුව ඇස්සත්තේ නමුත් අන්දේමුසේ කටයුතු කරන්න කියපු ඒ මහරහතන් වහන්සේලාගේ උපදේශي කරන්න පුළුවන් බව තේරෙන්නේ භාවනා කරුවොත් පමණයි. කන් ඇත්තේ නමුත් අපිට අන්ධේකුසේ හැත්වෙන්නේ කියලා මහා කරුණාවෙන් අපිට දේශනා කරලා තියෙන මේ තථාගත වචන වැටහෙන පටන් ගන්නෙ සුත්තමේ අවස්ථාවේදී නෙවෙයි සුත්තමේ අවස්ථාවේදී නම් හිතෙන්නේ ඇහැ තියෙන්නේ පින් කරලා ඉපදිච්ච වටිනාදේ ඒ නිසා ඇහැට පුළුවන් තරම් රූප පෙන්වන්නයි හිත තියෙන්නේ නිසා අපිට රූප වහින විතරක් මදි පත්තරෙත් මදි අල්ලපු ගෙදර බල්ලක් මදි රට රාජ්‍ය වලට ගිහිල්ලක් මදි මේ පට වියාපෝ තේජෝ වායෝ කියන හතර ඒ වගේ හැඩරුව වෙනස් කරන්න වෙනස් කරන අපි දුවදුව බලන ගැතියක් තියෙනවා මම සුතමේ වශයෙන් අහලා පුරුදු වුණාට පස්සේ තේරෙනවා මේ කොතනක් තියෙන මේ පටවිය ආපෝ තේජෝ හතර ඒකෝ කොච්චර දුවදුව බැලුවත් කවදාකවත් මේ බැලින්ෙන් කෙලවරක් කරන්න බෑ. මේ බලන්න බලන්න හිත බාහිරාවර්ති වෙනවා. පිටතට දුවනවා. ඒ නිසා අත් දෙක වහන්න කියනවා. ඒ මොකටද? අඩු ගානේ මේ පිටතට දුවන එක නතර කරගන්න. ආ මේ තරමටම සුත්තමේ ඥාණයෙන් පස්සේ චින්තාමේ ඥාණයට යනකොට තේරෙනවා අපි පොහොසත් වෙන්න වෙන්න. අපි කකුල් දෙකේ හයිය තියෙන්න තියෙන්න. අපිට බල පුළුවන් කාරකම් එන්න එන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් දෝරේ ගලන රූප රාශියක් පෙන්න පෙන්න ඉන්න එකයි පොහොසත්කම කියලා හිතා. පුළුවන් කාරකම කියලා හිතා. නම්බුව කියලා හිතා. නමුත් මේක තේරම වැටෙන්නේ මේ ලෝකයේ තියෙන පහත්ම තුච්ඡම වූ ආමිෂ සැපේට. ඊගාවට තියෙනවා නිර්ආමිෂ සැපේ කියලා එකක්. ඒකෙදී සරුවචනාංශය දේශනා කරන්නේ විවේකජං පීති සුඛං. ඇහ රූප පේන්නේ නැති වෙන විදිහට වහලා එයින් නැතිවෙන්නා වූ විවේකයේ තුල තමයි මේ ප්‍රීතිය සහ සුඛය. නිර්ආමස ප්‍රීතිය සහ සුඛය ලැබෙන්නේ ඒකට කියනවා ditta ධම්ම සුඛ විහරණය කියලා. මේ ආත්මයේදීම සුඛ විහරණයක්. අර වගේ ලාමක පහත්ම දුක සැපක් නෙවෙයි පහත්මකට අපි කියනවා ආමිෂ සුඛය කියලා. ඒක රූප මතින් පැනෙන්නේ. නිර්ආමිෂ සුඛය රූප නැතිකම මතින් පැනෙන්නේ. එතකොට ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ මේ දෙක තමයි සරුවචනාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සර තිබුණු සුඛ දෙක. නමුත් සරුවචනාන්සේ අවේදිත සුඛය කියලා ඊටත් වැඩි තාමසියුම් විඳින්න බැරි නොවිඳින අසුරු සුඛයක් මතු කරලා දුන්නා. අන්නේ මට්ටමට මේව දැන තීරුම් කාරණා දැනගෙන කල්පනා කරලා වැඩ කරන එක චින්තාමය මට්ටම. ඊට පස්සේ භාවනාවේදී තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ඇහැට රූපයක් වටනකොට ඒකට හිත යනවා. ඒ ගියාට පස්සේ මේ තුන සම්පූර්ණ දෙකට වැඩ කරන තාක්කල් අපි බලන්නේ බවටපත් වෙනවා. එතකොට අපි අහනවා නෙවෙයි. අපි ගඳ බලනවා නෙවෙයි. රස බලනවා නෙවෙයි. කයේ පහස වෙනවා නෙවෙයි. පූර්ණ හිත ඇහි තියෙන. ඇහැ ඉන්ද්‍රියක් බවටපත් වෙනවා. මෙන්න මේක මම කවදාද බැලීමකදී දැක ගන්න. අපි බැලීමේදී බාහිර වස්තුවටයි හිත යොදන්නේ. ඒකයි අපි අර කලින් හිතාගෙන ගමු නම්බුකාරකව පුළුවන් කාර්කම ඇහැ හොඳට කියනවා කිය. නමුත් භාවනා කරනකොට බලන්නේ බව බලනකොට තමන්ගේ අන්තරේ ක්‍රියාත්මක වෙන හැටි යන්ත්‍රණය දැක ගන්න නම් සුත්තමේ ඥානෙ මදි චින්තාමය ඥානෙ මදි නමුත් මේ දෙකේ පිළිතමකින් කරන භාවනාමය ඥානෙ අවශ්‍යයි අන්න ඒකට තමයි මේ චුල්ල වේදාල සූත්‍රයේ ඕම ලස්සන උපමා ටිකක් එහෙම නැත්නම් බලන්න පුළුවන් දැනෙන කවුරු ටිකක් අරලා දෙනවා අපිට. ඉතින් මේ සූත්‍රය මගේ බුද්ධිලික නිරීක්ෂණයක් වෙන්නේ නැති මේ කාන්තාවක්ෂයට බොහොම ප්‍රිය කතියක් තියෙනවා. එකක් වෙන්න ඇති වේදනාව පිළිබඳව පුරුෂයන්ට වැඩි අයිතිවාසිකම කාන්තාවට තියෙනවා. දෙවෙනි එක වෙන්නේ නැති මේ ධම්මදින්න තෙරුණ තෙරින්න මේ රහත් මෙහෙණින් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ වෙන කිසිම තැනක හම්බ වෙන්නේ නැති විදිය බොහොම විචක්ෂණ ක්‍රමයකට. ඉතින් ඒක නිසා අදත් ආරාධනාවේ කාන්තාපක්ෂේ. ඉතින් ඒ නිසා මේ පිරිසත් තුලත් ගොඩක් ඉන්නේ කාන්තාපක්ෂේ තමයි. ඒ තමයි කියලා මේ පැත්තෙන් මාතාවෙන් අහයි කියලා. මොකද මේක කාන්තාපක්ෂයේ තියෙන පඬිතකම කාන්තාපක්ෂයේ තියෙන අධික ප්‍රඥාව සරුවචනාංශ අගය කරන තැන. මම අර ඉස්සලා කියන්නේ හැතුනේ අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥානං කියන පටිච්චසමුපාදයේ උඟ ආත්මේ දැනුම් තේරුම් නැති ධර්මයේ පිළිබඳ ගැඹුරු වෙන උගෝරේ මේ ශාස්ත්‍රීය වශයෙන් හෝ භාවනා වශයෙන් ඉගෙන ගන්න. ඒකට හුඟක් බනහනවා. මොහොත් මේ ඊටාම වැදගත් සම්දිස්ථානේ මේ වේදනාවෙන් තණ්හාව ඇති වෙන්න දෙන්නේ නැතුව වේදනාව මේ ධම්මදින දෙනින්නාංශේ කියාපු තාලෙටම එන්නකොටම වේදනාචෛසිකේ පහළ වෙනකොටම අප්‍රමාදීව වෙනස් මෙනෙහි කරගත්තොත් ස්වභාවයෙන් පුරුද්දට ඇබ්බැහියට පහළ වෙන තණ්හා වෙනුවට ප්‍රඥාව පහල කරගන්න අවස්ථාවක් එන්න තියෙනවා. එන්න පුළුවන්. ආහනේ සංදිස්ථානට තමයි අපි මේ සම්පූර්ණ අවධානය යොමු කරන්නේ වේදනාපච්චය තණ්හා. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. දවසක් ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් පටන් ගන්න තියෙනවා මේ ද්වාදශාකාරයට මොකද්ද අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා බණ අහන්න. නමුත් මේ බණ කොච්චර දුර දිග ගියාද කියනනම් පැය දෙක තුන ගිහිල්ලා තියෙනවා එක එකන නැගිටලා යන්න පටන් ගත්තා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ධර්ම ගෞරවයෙන් බණ අහනවලු අහලා අහලා අහලා ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියලා ඉවර කරන්නත් බෑ. මේ දිගට යනලු අන්තිමට බලනකොට එකම එක උපාතකම කෙනෙක් විතරලු හිටයි ඉතුරුනේ බණහඬ. තේරම නැගිටලා ගිහිල්ලා තියෙනවා. හාමුදුරුවටත් අයින් කරලා බලනකොට අර උපාදකම බොහෝම වුණාවෙන් බණහන. ඊට පස්සේ හාමුදුරුව වටාත් අයින් කරලා කිව්වලු මෙවැනි බණක් අඩු ගානේ එක උපාසකම්ම කෙනකින් හෝ වගේ වුණා දකිනවනම් වටිනවා උපාසකමල මේක තේරුණාද කියලා. උපාසකම කිව්වලු මට නම් ද්වාදසාකාරය තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ පස්සපච්ච වේදනා කියන එක නම් තේරුණා කියලා පස්සපත්ත පොඩ්ඩක් අත ගෑවා. එහෙනම් මේක අමාරුයි. මේ කියන්න හදන දේ ටිකක් අමාරුයි. ඒ නිසා හොඳ කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ දුර්වල යන කතාවක ඉතාම වැදගත් සංදිස්ථානයක් අපි අල්ලගෙන අන්නේ සංදිස්ථානයේ දුර්වල කරගත්තොත් සම්පූර්ණ දඟල දෙකට කඩන්න පුළුවන්. දෙකට නෙමෙයි අඩු ගන්න දඟල දිගාරින්න පුළුවන්. මේ පුරුකට පහර දෙන්න අපි හදන්නේ උපාදකම්මා පහර දීලා තියෙන්නේ පස්සපච්චා වේදනාවට. අපි කරන් හදන්නේ වේදනාපච්චා තණ්හා කියන තැන. හැබැයි මේ පස්සපච්චා වේදනා කියන එක තමයි අභිධර්මයේ උගන්වන ඉතාමත් වැදගත් සම්දිස්ථානය. මොකද මේ පස්ස කියන චෛතසිකය ඉතාමත්ම සූක්ෂමයි. මූල ධර්මවලට සූක්ෂමයි. ඒ වගේම මේ අධ්‍යක්ීමකට සූක්ෂමයි. ඉතින් ඒක නිසා මේ චුල්ල වේදාල සූත්‍රය කොහොමද මෙතෙන්ට එන්නේ? අපිට යන්න වෙනවා ඒ කතාව පොඩ්ඩක් අතීතයට නැත්තම් නිදාන කතාව. ඒ කාලේ රජගහනුවර මේ ධම්මදින සහ විසාක කියන දෙපළ විසාක කියන්නේ පුරුෂයා ධම්මදින කියලා කියන්නේ ඒ ස්ත්‍රියව සිටු කුලයේ ඇත්තු මේ දෙපළ විවාහ වෙලා ඒ කුරු ජීවිතය ගත කරමින් ඉන්න කාලේ අටුවා කතාව වල හැටියට කියනවා නම් සරුවචනන්ති ඉස්සෙල්ලාම රජගහනුවට වැඩපු වෙලාවේ බිම්බිසාර රජුගේ ආරාධනාවට එතන බිම්බිසාර රජුර නැතුළු විශාල පිරිසක් එදා ඒ ප්‍රථම ධර්ම දේශනාවේදීම සෝහන් මාර්ගපරස්ත ආර්යයන් බවට පත්වෙච්ච බව සංග්‍රහ පොත්වල සඳහන් වෙනවා. අන්නේ වෙලාවේදී සෝහන් මාර්ගයට පත්වෙච්ච කෙනෙක් තමයි විසාක උපාසකතුමා. නමුත් ඒක ඒ උපාසක මහත්තයා ඒ ගෘහ ජීවිතේට කිසිසේත්ම බාධා නැති වෙන විදිහට තමන්ගේ ශ්‍රද්ධාව තියාන අර ධම්මචින්නාවත් සමග පෞල් කාගෙන ඉඳලා තියෙනවා. නමුත් ඊට පස්සේ දිගටම ඒ අර සෝතාපට්ඨ කෙනෙකුගේ තියෙන සාමාන්‍ය ගති විදිහට දර්ශන කාමෝ සීලවතං සද්ධම්මං සෝදුපිච්චති විදිහට නිතරම සීල තුන් ගුණ තුන් දකින්න සරුවචනන්ත සමීපට යනවා. ඒ වගේම බණ අහන්න කැමති. ආන්නේ ගති නිසා නබෝ කාලයකින් මේ ගිහි ගේම කටයුතු කරන ගමන් මේ දෙවෙනි මාර්ගය වෙන සකදාගාමී මාර්ගය තව ටික කාලයක් යනකොට ඒ දිගට තිබුණු උත්සාහය නිසා අනාගාමී මාර්ගඵලස්ත පුද්ගලෙක් වඩ පත්තරලා තියෙනවා. එදා ඒ පත්වෙච්ච දවසේ මෙතෙක් කල් තිබුණ විදිහේ මේ දෙහෙට වැඩි වෙනසක් වෙලා කියනවා අර පෞල් ජීවිතය ගෘහ ජීවිතය පිළිබඳව තීරණයක් ගන්න හිතිලා තියෙනවා. තීරණ ගන්න වෙලා තියෙනවා ඒ අභ්‍යන්තර සැකස්ම අනුව. එදා බණහල ගෙදර යන වෙලාවේදී වෙනද පුරුද්දට ධම්මදින්නාව උඩුමහල් කලාවට ගොඩ වෙන තරප්පු පෙළේ උඩ ඉඳගෙන එතුමාව සිප වැළඳ ගන්න වගේ අත් දෙක දිගහැරලා තියෙනවා. එතකොටම ඒ විසාක උපාසකතුමාට කල්පනා වුණාලු දැන් ඒ අර ස්ත්‍රියාවක් සමග ඒ කාය සංසර්ග හෝ නැත්නම් ඒ බැඳීම් කරනකොට පැකිලෙන ගතියක්, ඇකිලෙන ගතියක්, ලැජ්ජ බය දෙකක් ඇති වෙන ගතියක්. ඒ නිසා වෙනදා ඒ සුපුරුදු විදියට ඒ උණුසුම් ආලිංගන වෙනුවට එයා අත් දෙක අකුලගෙන තියෙනවා. එතකොටම ධම්මදිනාව තේරුම් ගන්න තියෙනවා මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වෙනදා මෙහෙම නෙවෙයි මොන සාධර නමුත් ඒ වෙලාව මොනවක්වත් අහලා නැහැ. ඒ තරම්ම දෙන්නගේ අවබෝධයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒක හිතලා තියෙනවා රාත්‍රී අහන්නම් කියලා හම්බෙලා නැහැ. පවදා ආනේ වන්දන වෙලාවේ විසාක උපාසකතුමා වෙනම තැනක තැනකට ගිහිල්ලා තමන්ගේ ආහාර ටික ගෙනගෙන වන්දලා දෙනවා. මේ දෙවි ධම්මදිනාව දවස් දෙකක් විතර බලලා අන්තිමට මේ විසාක උපාසක මහත්තයා කාමරයට ගිහිල්ලා තියෙනවා. එතකොට මෙයා වෙනවම පැත්තකට ගියා. ඊට පස්සේ අහලා තිනවා මොකද මේ වෙලාවේ ආවේ කියලා. ඇත්තම තමයි මම මේ මේ අමෝරාවෙන් තමයි කාමරයට ආවේ. මොකක් හරි මේ මේ මම මේ දකපු වෙනසක් තියෙන නිසා මම අහන්නයි ආවේ. මොකක් හරි ලෙඩක්ද නැත්නම් ව්‍යාපාරයේ පිළිබඳ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මම පිළිබඳ සැකයක්ද මොකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියලා තුනා නෑ එහෙම මගේ කිසිම ලෙඩක්වත් වෙන මානසික තත්ත්වයක්වත් මගේ මේ වැඩ කටයුතු බාධාකත් මේ ධම්මදිනාව එක්ක තරහක්වත් මොනවත් නැහැ කියලා. ඊට පස්සේ කියලා දෙනවා මම මේ වෙලාවත් දෙක තුනක් බලන්නේ කියලා මම මේක දැනගන්නයි අහන්නේ කියලා. ඉතින් මේ විසාක උපාසකතුමා ධම්මදිනාව ගැන හොඳට කල්පනා කරලා කියලා දෙනවා දැන් මම මේ ඉන්න සත්‍යයේ මේ සාමාන්‍ය ගෘහ ගෘහණියක් වශයෙන් කටයුතු කරන ධම්මදිනාව තේරුම් ගන්න බෑ. නමුත් තේරුම් ගන්න නැතුව මම මේක වසංගවුවොත් මේ මෙතෙක් කල් අපි තාම අන්‍යෝන්‍ය ආબોධයෙන් ගතකට ගත කරපු මේ මිනිස්යාට විශාල චිත්ත පීඩාවක් වෙනවා. කපුවට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා මොකද කරන්න කියලා හොඳට කල්පනා කරලා නමුත් හිතලා තියෙනවා මේ කාන්තාවට මේක දැනගන්න පුළුවන් වෙයි. ඒ නැත්තම් මේක අවබෝධ කරගන්න තරම් ශක්තියක් ඇති කියලා කියලා කියනවා මම මේ වගේ සරුවත්නන්සේ ආශ්‍රය කරපු නිසා මගේ අභ්‍යන්තරගතම වෙනස්කම් වර්ගයක් වෙලා තියෙනවා. ඒ නිසා මට දැන් ගෘහ ජීවිතය පිළිබඳව එච්චරම රුචියක් මනාපයක් නැහැ. ඉතින් ඒකල මුණ දිහා බලනකොට මේක ධම්මදිනාව මේක තේරුම් ගන්න පුළුවන් තත්ත්වක ඉන්න බව වගේ රැටිලා තියෙන විසාකාට. විසාක උපාසකතුමාට. ඊට පස්සේ කල්පනා කළා කියලා තියෙනවා මම මේක කිව්වේ නැත්තේ මේ මේ කවදා හරි කියන්න වෙන බව දන්නවා. අපි දෙන්න ළඟ තිබුණ මේ එකිනෙකා කෙරෙහි සෙනෙහස නිසා ඒක නිසා මම කැමැතියි මගේ වැඩ බලන්න පැත්තකට ඉන්නේ මෙතන 80 කෝටියක ධනිය තියෙනවා. දැවැද්ද සම්පෙච්ච 40 කෝටියයි මගේ පැත්තේ 40 කෝටියයි. ඒ නිසා මේක අරගෙන කැමැතිනම් දෙවෙනි විවාහයක් කරගෙන ඉන්න. එහෙම නැත්නම් අපි දෙන්නට එකට ඉන්න ඕන නම් මට සහෝදරයෙකුට සලකන්න. එහෙම නැත්නම් පුතෙකුට සලකන්න. එහෙම නැත්නම් මම සහෝදරයෙකුට හරි දුවකට හරි සලකගෙන ඉන්නම් අපි මේ විදිහට කටයුතු කරමු කියලා. ඊට පස්සේ ධම්මචිනාව කතා කරලා දෙනවා මේ මොකද මේ කාරණා මොකද මේ කියන්නේ ඊට පස්සේ කියනවා මේ ධර්මයේ පිළිබඳ අවබෝධ වෙනකොට ඒ රූපයන් පිළිබඳව ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙන පිළිබඳව අභ්‍යන්තරයේ වෙනස වුණාට පස්සේ අර වෙනදා වගේ ඒ රූප දැකීමේ ආස්වාදය ඇත්තේ නෑ ඒ වෙනකොට පුළුවන් තරම් අර විවේකජ වූ ප්‍රීති සුඛය අහසවහගෙන කනට එන ගෝසාවල් නැති විවේක ස්ථානකට ගිහිල්ලා නහයෙන් ගඳ සුවඳ බලන්නේ නැතුව කටෙන් කතා කරන කෑම ගන්න දේවල් පවා නොකර විවේකීව බණක් භාවනාවක් කරගෙන කායගත සතියෙන් හෝ වෙන දෙයකින් ඉඳගෙන සැපයි කිය. ඉතින් ධම්මදිනාව කියවල ඕක මේ පුරුෂයන් පමණක් තියෙන සැපද නැත්නම් කාන්තාවන්ට කැපද කිය. ඒකෝල මේක පංචස්කන්ධ දින ඕන දෙයකට කරන්න පුළුවන්. ඒ නිසා කැමැතිනම් මේක කරමු කිය. ඊට පස්සේ ධම්මදිනාව කියනවා ඉතින් මේක මිනිස්සෙින්ද කැප දෙයක් නම් මම කැමැති මේක පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ ගාම විසාක උපාසකතුමා රජුරෝ ළඟට ගිහිල්ලා සිටුවරේක වශයෙන් ඒත් රජුරෝ ඇහුවට පස්සේ කියලා තියෙනවා මේ ආවේ මොකද ඊට පස්සේ කිව්වලු මට මේ හොඳ සරතන ලද රතයක් අවශ්‍යයි. ඒ මොකදද? ධම්මචින්නාව උපාසකාරාමයට ගිහලා නැතර කරන්නේ. ඊට පස්සේ රත සරතලා ධම්මචින්නාව සම්පූර්ණ පෙරහැරේ අනගාන ගිහිල්ලා උපාසකාරාමයක නැත්නම් භික්ෂුණී ඒ කියන්නේ උපස්සයන් කියලා කියන්නේ උපා භික්ෂුණීන්ගේ ආරාමයට ගිහිලා පැවිදි කරලා තියෙනවා. ඊපස්සේ විථා මේ ධම්මදින කිරින්නාංශේ කල්පනා කරාලු දැන් මේ දන්න කියන පළාත ටික දවසක් යනකොට විශාල ලාභ සත්කාර. හැම කෙනෙක්ම ඇවිල්ලා වඳිනවා හැම කෙනෙක්ම කියන විශාල බරපතල අභිනිෂ්ක්‍මණයක් කරේ. ඒක නිසා හැම කෙනෙක් වෙනවා බලන්න. පස්සේ කල්මනා කියනවා මේකට නෙමෙයි මම පැවිදි වුණේ මේක ඒකාන්තයෙන් පරිබෝධයි කියලා ඈත පළාතකට ගිහිල්ලා. ඉතින් ඒකකොට විසාක දැනගත්තා මේ මේ ධම්මදිනට යමක් තමයි තේරෙනවා කියලා නිස්සබ්දව ඉඳ දුන්නා. නමුත් ඒ ධම්මදින මෙහිමින් වාසේ රහත් මේ භික්ෂුණීන් වහන්සේ බොහෝමත්ව පින් ඇති කෙනෙක් නුබෝ කලකින්ම හරිහත් භාවයට පත් වුණා. පත් වෙලා සර්වඥාන්සේ වන්දනා කරන්න ආය රජගහනුවර එනකොට විසාකාවට සැක විසාක උපාසකට සැකයක් ඇති වුණා. මෙච්චර ආසාවෙන් ගිය මිනිස්සයා දැන් ආපහු ආවා. දැන් ආපහු ආවට පස්සේ ආයෙසරයක් අර වගේ මිනිස්සු හම්බෙන්නයි ලාභ සත්කාර වලට වැටුණාට පස්සේ මොකද වෙන්නේ කියලා ඒ ළම දින්නා මෙහිනාසේ පිළිබඳව පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා ගියා ප්‍රශ්න අහන්න. මේක ඇත්තටම බොහොම වැදගත් සිද්ධියක් පවුල් කණත්තක්. ඒ යම් පවුලක ස්ත්‍රියාව ධර්මයට හුඟක් නැඹුරු ගැඹුරු කටයුතු කරනවා නම් ඒ ස්ත්‍රියව පුරුෂයාදියා බලන්නේ අමුතු තාලයකට. ඒ වගේම පුරුෂයා යම් ආකාරයකට ඊටාම ධර්මයේ නැඹුරු ගත කරනවා නම් ඒ පුරුෂයා එවැනි ආසාවක් කරනදී තමන්ගේ භාර්යාව දිහා බලන්නේ අමුතු තාලයකට. මේකම පෞල් කඩා හිරෙන්න හේතු වෙලා තියෙනවා. ධර්මයේ තමයි කටයුතු කරන්නේ. නමුත් ඒ අර ඒ ධර්මයත් එක්ක තමයි යන ගමනේ අර වේගාධිකකම නිසා දෙන්නට දෙන්න අම්මතර දික්ටිගත වෙන්න ඉඩ තියෙනවා. ඒක උගා පරිසම් වෙන්න ඕන තරම්. මෙතෙන්දි හොඳට පේනවා විසාක උපාසකතුමා තාමත් බැලුවේ අර ගෙදර දොරේ වැඩ කරන ඉන්න ගෘහණිය. හැඳිමිටේ ඥාන දින මෝඩ මිනිසයා. මෙච්චර මාරුවෙන් ගැලවිලා පිටතනට ගිහිල්ලා දැන් ආපහු ආව Taman ඉන්න තැනට කියලා ප්‍රශ්න අහන්නයි මේ ලෑස්ති. ඒතකොට මේ විසාක කියලා කියන්නේ එතකොට අනාගාමී පලස්ත ආර්යයන් වහන්සේලා. නමුත් තාම කල්පනා කෙරුවේ අර පරණ පුරුදු කායයට වගේ. ඉතින් යම් කිසි කෙනෙක් ඊට මෙපිට අපි කියමු දන් දෙන්නේ නැති ස්වාමියෙක් කියන දන් දෙන භාර්යාවක් ඉන්නවා නම් ඒ භාර්යාව ස්වාමියා දිහා බලන්නේ මම අමුතු තාලෙක. තම විතරයි සාතන දන්නේ මේ මනුෂයා කරන්නේ. එහෙම නැත්නම් පුරුෂයා ඒක කරනවා ස්ත්‍රියව දිහා කරන්නේ වෙන තාලෙක. නැත්නම් පුරුෂයා දන් දෙනවා ස්ත්‍රියව දාන සීල දෙකම කරනවා. නැත්නම් පුරුෂයා දාන සීල දෙකම කරන ස්ත්‍රියව දාන විතර මේ සෑම තැනකදීම මේ විසාකා මේ ධම්මදින මෙහිණාගේ පස්සේ එලිකන තාත මේ ධර්මය විමුක්තිය පිණිසවත් පහසුව පිණිසවත් ලේසිය පිණිසවත් ගන්න දන්නේ. ඒකත් දැඩි කරලා අල්ලනවර මොකಾದ මොකක්ද බලාගත්තා. ඉතින් ඒකට වෙන්නේ එකිනෙකා පිළිබඳව මතිමතාන්තවල සෑහෙන ප්‍රශ්න එනවා. ඒ නිසා ධර්මයට යන කෙනා හොඳට මතක තියාගන්න ඕනේ අපි ළඟ මේ තව කෙනෙක්ගේ මානසික අමගිකේ මානසික මානසික තත්ත්වය ආවෝද කිරීමේ ශක්තිය මේ ධර්මය වෙනුවෙන් ධර්මය කරනවා කියලා කැප කරන්න නරකයි. හැම වෙලාවෙදීම අනික් ඇත්තෝ ඒ ඇත්තන්ගේ වැඩ පිළිවෙල කරගෙන අනේක පිළිබඳව අපි අවබෝධ කරන ශක්තියක් තියෙනවා. ඉතින් මෙතනත් මේක වෙලා තියෙනවා. මේක නම් හැබැයි අපේ ලාභයට වෙලා තියෙන්නේ කොහොම හරි විසාකතුමා ගිහිල්ලා ඒ ධම්මදින මෙහෙණින් ආශ්‍රය හම්බෙලා කතා කරලා තියෙනවා. මේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ? මේ පංච උපාදානස්කන්ධ. එතකොට මේ පංච උපාදානස්කන්ධයගේ ඇතිවීම කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධයේ නිරෝධය කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධයේ නිරෝධ මාර්ගය කියන්නේ මොකක්ද? ඉතින් ප්‍රශ්න අහගෙන ආගෙන යනකොට හරියට ඒකට උත්තර දෙනවා. උත්තර දුන්නට ඒ මොකක් කරලා සූත්‍රයේ මේ කොටස් සඳහන් වෙන්නේ අටුවාවේ සඳහන් වෙන විසාක තුමා හිතනවලු මේවා ඉතින් අහලා කටපාඩම් කරලා දෙන්න පුළුවන් උත්තරනේ. ඒ නිසා තාම මෙයා ඥානයක් ලැබලා තියෙනවද නැද්ද දන්නේ නැහැ කියලා අර එතකොට විසාක උපාසකතුමත් අපේ පිනට හොඳට ධර්මයේ ගන්නව අනාගාමි පලස්තයි. දිගින් දිගට දිගින් දිගට ප්‍රශ්න අහගෙන යනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුන් බලක තුන් ආකාරයක ප්‍රශ්න අහනවා. එක තැනක හොඳ ලස්සනට ඒ ධම්මදින මෙහිණාතේ පෙන්නලා දෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොහොමද සීල ශික්ෂාවට සීල අංගවලට සීල ශාසනය වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයට බෙදන්නේ. කොහොමද ඒක සමාධි කොටස වශයෙන් සම්මා සති සම්මා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කොටස වලට බෙදන්නේ. කොහොමද සම්මා සංකප්පයයි සම්මා දිට්ඨියයි ප්‍රඥාන්තයටපත් වෙන්නේ කියලා බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා. ඒකදී මේ විස්තරයේ හරි ලස්සනට අපි එදා කරපු ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කොටසක් නිසා පොඩ්ඩක් මෙතන නතරලා යන්න මම කැමතියි. කොහොමද සම්මා සතියයි සම්මා සම්මා වායාමයයි දෙක සමාධියට තුඩු දෙන්නේ? සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුනටම කියන්නේ සමාධි අංග කියලා. සමාධි ශික්ෂාව කියලා කියනවා. මේක සමාධි ශාසනය කියලා කියනවා. ආන ඒකෙදි ඒ සම්මා සමාධියම තමයි මෙතන මේ සමාධි අංගය වෙන්නේ. නමුත් ඒක කවදාකවත් තනියම හට හට ගන්න බෑ. ඒක හට ගන්න නම් අනිවාර්යයෙන්ම සම්මා සතිය පිළිටන්න ඕනේ. ඒ සම්මා සතියේද දිගින් දිගට අඛණ්ඩව දිගට පවත්වාගෙන යන්න සම්මා වායාමය අතෝරක් නැතුව මේ ව්‍යායාමයේ කරන්නේ. ඒකෝට තමයි සම්මා සමාධිය හිතේ තියෙන එක එකතු වෙලා නැගිටලා ශක්තිමත් වෙලා වීර පුරුෂයෙක් වශයෙන් එන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි බොහොම ලස්සන උපමාවක් තියෙනවා ඒ අටුවාපතේ සඳහන් කරලා යම් කිසි පුරුෂයෙක් ඒ පවතින නැකත් කෙලියක් සඳහා හෝ මොකක් කර දෙයකට උයනට යනවා ගිහිල්ලා ඒ අපු ගහක හරිගත්තකට සපු මල් නෙලන්න උත්සාහ කරනවා. නමුත් ඒ පුද්ගලයාට පේන්න තියෙනවා ඒ සපු ගහ බොහොම උඩ මල් හටගෙන තියෙන්නේ ගන්න බෑ. නමුත් හොඳ වෙලාවකට එතන සහචරයෝ දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ කියනවා මේ මල්ටි කන් නෙලා ගන්න ඕනේ කිව්වම එක්කෙනෙක් එතන නැමිලා කොණ්ඩ දෙනවා. එයා ඊට පස්සේ ඒක අර පුද්ගලයාගේ කොණ්ඩ උඩට නගිනවා. නැගලා බලපුවාම අර යට තියෙන පදන මෙච්චර හයිය නැති නිසා කොණ්ඩ උඩ සම්පූර්ණයෙන්ම නැගිට ගන්න බෑ මෙයාට. Taman පොඩක් නැමිලා. ඒකට අනිත් එක නැහිලා උර දෙනවා. එතකොට උරෙන් අල්ලගෙන කොණ්ඩ උඩ හිටගෙන තමන්න පුළුවන් වෙනවා අර සපු මල්ලලා. ඊට පස්සේ ඇති වෙන්න මන් වෙලා කියලා යායේ නැකත් කෙලිය කරනවා. ආන්නේ වගේ තමයි මේක පෙන්වන්නේ සම්මා සතියක් සම්මා වායාමයක් දෙක නිතරම මේ සම්මා සමාධිය ඔසවලා තියන්නත් ඕනේ වැටෙනකොට නැගිටලා කියන්නත් ඕනේ. ඒ නිසා මේ තුනටම සම්මා සමාධිය කියන. ඒ වගේම තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එකට සම්‍යක් දෘෂ්ටිය නියම සංකල්පයෙන් තොරව ඍජුව නැගිට ඉන්න බෑ. මෙතන සංකල්පේ වශයෙන් පෙන්වන්නේ අරමුණ මෙනෙහි කිරීම සඳහා යොදන විතක්කේ. විතක්ක চৈতසිකයේ හරියටම එල්ලෙටම වැඩි වැඩි තියෙන්න ඕනේ යම් කිසි වස්තුවක ඇත්ත ඇති හැටි දැක ගන්න. ඒක පිට ගියා නම් අයෝනිසෝ මනස්කාරයට වැටෙනවා. ආයසරයක් සත්‍ය සමාධිය නැති වල්මත් වෙච්ච චිත්තක්ෂණක් මැදට වැටෙනවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව සංකල්පේ නැත්තම් විතක්කේ නැත්තම් මෙනෙහි කිරීම එකම අරමුණටම වැඩි වැඩි වැඩි වැඩි හිටියොත් තමයි ඒ අරමුණේ ඇති හැටි දැක් ගන්න පුළුවන් කියලා මේක මේ මේ සූත්‍රයට අටුවා සපේන මේ ආචාර්යයන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. මේ විදිහට ගිහිල්ලා අන්තිම වෙනකොට සූත්‍රය අවසාන වෙනකොට මේ විසාක උපාසකතුමා ඒ නමදිනාවගෙන් අහනවා කතිපණායේ වේදනා ආර්ය අවනි වේදනා කොතෙක් වෙයිද? එතකොට මේ ධම්මදිනමිනී සාන්ති කියනවා වේදනා ආවුසෝ විසාක තීනි හොන්ති සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා කායික වාචික මානසික කායික චෛතසික වේදනා කොටස් තුනක් තියෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඊට පස්සේ අහනවා අහන්න නැති ಜಾති ප්‍රශ්නයක් අපි සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන්නේ නැහැ ඒක තමයි මම අර පාලි පාඨයේ මුලින්ම සඳහන් කරේ. ඒ කියන්නේ පාලි පාඨයේට හම්බෙන උත්තරේ ඒ විසාකා වහනවා මේ සුඛ වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා. මේක අපිට අහෙන ප්‍රශ්නයක් නෙවෙයි. මොකද සුඛ වේදනාව ගත්තොත් ඒකේ දුක්ඛය පැත්තක් අහිල්ලක් අපිට මේ අපි ගන්න ක්‍රමයට අපේ හිතට එන්නේ නැහැ. ඒ වගේම දුක්ඛ වේදනාව ගැන අහනවා ඒ දුක්ඛ වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා. මේක ඉච්චර අපිට ගැම්මක් කියන්නේ නෑ. නමුත් අහනවා ඊට පස්සේ ඉතාම වැදගත් ප්‍රශ්නේ මේ මැද තියෙන ওই කියන අදුක්කම සුඛ වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා. අන්න එතෙන් තමයි අපි මේ මේ ධම්මදින මේ රහත් මේ ඉන්නාසිකේ තියෙන විචක්ෂණ බුද්ධිය, පාණ්ඩිත්‍ය, ඒ වගේම අර ගම්බීර ප්‍රඥාව දැකගන්නේ, ඒ වගේම ප්‍රායෝගිකව ඒක යොදාගන්නේ. ඒ රහත් මේ ඉන්නාසි මතක් කරන්නේ සුඛා දුක්ඛෝ ආවසෝ වේදනා සුත්ථಿತಿ සුඛං විපරිණාමං දුක්ඛං සුඛ වේදනාව කියන එක ඇහැට රූපයක් වටලා ඇහැට හිත ගිහිල්ලා ඒ දිගට ඇහැ පෙනීම පවතිනවා ඒ වෙලාවේදී අපිට පහළ වෙනවා අනේ මේක දැක්කා මංගලයි මේක දැක්කා හොඳයි මේක දැක්කා සුඛයි මේක දැක්කා මිහිරි කියලා ඒ වේදනාවේ වින්දනය පිඳීම සුඛ වැටිය සාත වශයෙන් දකිනවා. මිහිරි වශයෙන් සුඛ වශයෙන් දකිනවා. ආන්න ඒක පවතින තාක්කල් ඒ සුඛ වේදනාව දිගට ස්ථිතිය කියලා කියන්නේ ස්ථිතිය පිහිටීම ඇති තාක්කල් සුඛයි. යම් වෙලාවක විපරිණාමයට ගියා නම් දුකයි. සුඛ වේදනාවෙන් ඉවත් වෙන්න උනන සුඛ වේදනාව වෙනස් බවට පත් වෙනවා නම් දුකයි. ඊට පස්සේ දුක් වේදනාවේ අපි නරක අකුල බලුකුණක් හරි සර්පකුණක් හරි වමනේ ගොඩක් හරි අසුචි ගොඩක් හරි මොන හරි දෙයක් දකින්න ඒක අපි දකින්නේ අවමංගලයක් දුමංගලයක් නොදැකිය යුත්තක් පිළියෙල. ආ මේ මේකක් දකින්නකොට ඒ අපුල දර්ශනය තියෙන තාක්කල් අත් දෙක ඒට යොමු වෙලා තියෙන තාක්කල් පෙනීම පවතින තාක්කල් අපිට දුක් වේදනාවක් තමයි පේන්නේ. නොදකින් කියන හැඟීම, නොපතන් කියන හැඟීම. ඉතින් ඒ අර ස්පර්ශය ඒ රූපයක් පේනවා ඇහත් ඒ දෙසට උම වෙලා තියෙනවා දැකීමක් දෙකට සිද්ධ වෙන තාකල් තිතිය පවතින කාකල් දුකයි. ඒකේ විපරිණාමයක් වෙනවා නේද? ඒ ඒ ජරා දර්ශනයක නොපෙනිය. එහෙම නැත්නම් අපි වෙන දිහාවකට යනවා. එහෙම නැත්නම් අපිට ඒ වෙලාවේ ඇහි දර්ශනේ මත වෙනවා කවුරු හරි කනට කතා කරන શબ્දකින් අපේ හිත කැඩෙනවා. ඒ කොයි දේ වුණත් අර දුක් වේදනාවේ පරිණ විපරිණාමයේ සුඛයක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඊට පස්සේ පෙන්වනවා අදුක්කම සුඛ වේදනා ඥානං ඥානාටිතං අඤ්ඤාතා දුක්ඛ. අදුක්කම සුඛ වේදනාව ආවට පස්සේ දන්නවනම් මම දැන් මේ ඉන්නේ අදුක්කම සුඛය කියලා ඒක සුඛයක්. Taman දන්නේ නැත්නම් ඒක දුක්ඛයක්. ඉතින් මේක මේ ආනාපාන සති භාවනාවට දානකොට අපි නිතරම කියනවා ආස්වාද ප්‍රසවාස දෙකට මේක කැඩුවට පස්සේ ආස්වාසය ප්‍රසවාසයෙන් වෙන්කොට දකින්නේ කියලා. මේකට උගෝදනේ ප්‍රතික්‍රියා කරනවා. මොකද දකින්නවා. ඒක ඕක පිළිබඳ මොකද්ද විශේෂත්වය අපිට ඕන කරලා තියෙන ආනාපානෙ ධානයක් ලබන එකයි. කොයි වෙලාවද ආලෝකය එන්නේ, කොයි වෙලාවද මට බුදු පිළිමයක් පේන්නේ, කොයි වෙලාවද අරක මේක තමයි අපි කල්පනා කරන්නේ. නමුත් යෝගාවචරයට උපදේශ දෙන ගුරුවරයා මතක් කරන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ ආස්වාසේ අත්දැකීම ප්‍රසවාසයෙන් වෙන්කොට දැනගන්න. මේක මහ විශාල ගැඹුරක් තියෙනවා. මේ දුක්ඛ සුඛ වේදනාවත් අදුක්ඛම සුඛ වේදනාවයි කියන මේ තුන වාගේ ආස්වාද ප්‍රසආස දෙක වෙන්කොට දැන ගැනීමේ මේ වටිනාකමක් තියෙන එකයි මම මේ චෛසික ධර්මයක් වෙන වේදනාවෙන් ගත්ත කතාව නතර කරලා මේ රූප ධර්මයක් වෙන ආස්වාසපස පැහැරුවේ. අපි යම් වෙලාවකට දන්නවා නම් මේ ආස්වාසේ මං අත්විඳින එක ප්‍රස්වාසේ නෙවෙයි. ඊගාට ප්‍රසවාසයෙන් මම මේ දකින්නේ අත්විඳින්නේ ආස්වාසය නෙවෙයි කියලා අපිට හොඳම හොඳ සාක්ෂියක් ලැබෙනවා මගේ හිත දැන් තියෙන ආනාපානෙ කියන්නේ මගේ හිතේ තියෙන හබ්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ආනාපානෙ තියෙන කොච්චර දිනවද කියනවනම් ආස්වාද ප්‍රසවාස පළු දෙක වෙන වෙන වශයෙන් දකිනවා මෙන්න මේ දර්ශනයේ ඔය කියන ආනාපානය අපි දකින්නේ ආනාපානය හොඳටම ගොරෝසු නාය පුරා හුස්ම ටික යන වෙලාවේ පමණයි. ප්‍රශ්වාසයේත් ඒ හුලම් ප්‍රවාහය හොඳටම නාය පුරවගෙන ගොරෝසුට හැප්පෙන වෙලාවේ තමයි අපි ඒ පිට වෙන වාත ප්‍රවාහය උණුසුමක් වශයෙන් හෝ වාත ප්‍රවාහයක් වශයෙන් හෝ මොකක් හරි වශයෙන් දකින්නේ. ඒකට ඇතුළට පීරාගෙන යන වාතේ ගොරෝසුම කොටසයි ඇතුළට පීරාගෙන යන වාතේ පිටතට පීරාගෙන එන වාතයේ ගොරෝසු කොටසයි තමයි අපි ඉස්සල්ලාම සලකුණු කරන්නේ මොකද අපේ හිතට පේන්නේ ගොරෝසු දේවල් විතරයි හිත තාම ශික්ෂණය වෙලා නැහැ හිත තාම සතිමත් වෙලා නැහැ ඒක තාම සමාධිමත් වෙලා නැහැ නමුත් මේ විදිහට ඊගාව ආස්වාසෙත් වෙනම අද්දාගෙන ඊගා ප්‍රස්වාසෙත් අදම ඔහොම කරගෙන කරගෙන යනකොට ආස්වාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ආස්වාසයට යනකොට අර ගොරෝසු මැද කොටසට එන්න චිත්තක්ෂණයට කලින් දැක ගන්න අවස්ථාවක් තියෙන ඉතිතිය. හොඳට ගොරෝසු වෙලා ඊට පස්සේ ඒ ගොරෝසුව ගෙවි යන හැටි දකින්නත් ඩිංගිත්තක් අවස්ථාව වෙනවා. ප්‍රසාරෙත් එහෙමයි. හොඳටම හැප්පෙන්න නහය පුරවාගෙන යන වෙලාව දක්වා එන චිත්තක්ෂණයක් අහු වෙනවා. ඒක ඉවර වෙච්ච චිත්තක්ෂණයක් අහු වෙනවා අපි. නිකන් චිත්තක්ෂණ කියන ඒකට දී කතා කරනවා නම් අර පළවෙනි මොහොතේදී තාමත්ම තීව්‍ර තුඩ විතරක් දැක්කම දැන් එන්නේ එන්නේ ඒකට යන හැටි යන හැටි ටික ටික පේන්න පටන් ගන්නවා. ඒක හුඟක් වෙලා පටන් අරගත්තොත් ආස්වාසයේ ගොරෝසු තැනට එන්න කල් වේලා ඇතුම ආස්වාසයේ කියන අත්දැකීම, ඒ පීරීම, ඒ පිරිමැදීම යාන්තම් පටන් ගත්ත තැනට ටික ටික ටික ටික හිත පුරුදු වෙනවා. හිත සූදානම් වෙනවා. දැන් මෙච්චර ගොරෝසු තැනට එන්නේ නැති තැනක ඉඳලා කොහොමද ඒක කොට නැගිගෙන ඉන්නේ? ඊට පස්සේ ගොරෝසු තැනට ඇවිල්ලා ඒ ආස්වාසයේ තුලම ප්‍රස්වාසයට හැරෙන්න ඉස්සලා මේක ගෙවිලා යනවානේ. ආන්නේ වගේ ඒ මුදුන් පෙත්තේ දෙපැත්ත ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. මෙන්න මේකට අල්ලලා තමයි ඔය සර්වචන් වහන්සේ සබ්බකාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති. සබ්බකාය පරිසංවේදී පසසිස්සාමීති සික්කති කියන්නේ ආස්වාසේ දැන් මැද විතරක් නෙවෙයි ලකින්නේ මුලයි මැදයි අගයි කියන්න පුළුවන් විදිහට ඩික්කක් යන්තම් පොඩ්ඩක් තින්ත බින්දුවක් හරියට තින්ත පොණ කඩදාසියක දැම්මට පස්සේ වැටිච්ච තැන ඉඳලා අතර දිශාවට තින්ත බින්දුව පැතිරෙනවා වගේ. ආනාපාන යම කොම සාදරයෙන්. එනේන ආනාපානයට සාදර හිතින් පිළිගන්න අසුලින් බලාගෙනකොට ඒ හිතේ ස්වභාවයක් තමයි වෙනදා නොදැක්ක තාලෙට ඒ ආස්වාද හැඟීම එන්න පොඩ්ඩකට කලින් දකිනවා. ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් වෙලා යනකම් ඊට පස්සේ ඕන කාලයක් වෙනවා අපිට මොනවක්වත් තේරෙන්නේ නැහැ ආයෙ ප්‍රස්වාසය තියෙනවා. ප්‍රසවාසයත් එන්න පොඩ්ඩකට කලින් අහු වෙන ප්‍රසවාසය තේනවා ගිහිල්ලා පොඩ්ඩකට අහු වෙනවා. මෙන්න මේ වෙලාවේදී තමයි මේ යෝගාවචරගේ සතිය අඛණ්ඩව පවතින්නේ. සමාධියට දැන් ඔන්න යම් කිසි ප්‍රදේශයක මූල මුල් බස ගැනීමක් තහවුරු වීමක් වෙන්න ආදායි. ඉතින් එතෙන්දී ගුරුවරු උපදෙස් දෙනවා එන්නේ එන ආස්වාසය අලුත් එකක් විදිහට. එනේන ප්‍රස්වාසය අලුත් එකක් විදිහට ආස්වාද ප්‍රස්වාස දෙක ගලපමින් යන්නේ කියලා. අන්තිමට මේක ගියාට පස්සේ මොකද වෙන්නේ? යෝගාවචර හොඳ නිරීක්ෂණ ශක්තියක් තියෙනවා නම් ආස්වාසේ ඉවර වුණා. Tamanට හැප්පෙන දැනෙන අන්තිමට මේ වුණා. ඊට පස්සේ ප්‍රස්වාසේ එනකම් බලාපොරොත්තු වෙන හිතේ මොකද වෙන්නේ? නැත්නම් ආස්වාද ප්‍රස්වාස දෙක මැද තියෙන හිතේ මොකද වෙන්නේ? මොනක්වත් අහුවෙන්නේ නැහැ. ඒ වෙලාවට හිතුවිල්ලක් එනවා මහාලා. එහෙනම් හිත කල්පනා කරනවා රූපයක් බලනවාද, ශබ්දයක් අහනවාද, කය වේදනා බලනවාද කියලා ඒ කාලය තුල මේ පවතින අදුක්කම සුඛ වේදනාය කියලා දන්නවනම් අන්න සූරයි. ආස්වාදයක් නෙමෙයි ප්‍රස්වාසයක් නෙමෙයි දෙක අතරමැද අවස්ථාවක් මෙතන තියෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසය ඉවර වෙනවා. ආය ආස්වාදයට හැරෙන්න ඉස්සෙල්ලා අන්ධකාර යුගයක් තමයි පහුවෙන්නේ. අල්ලගන්න බැරි කොටහක් තමයි පහුවෙන්නේ. අන්න ඒකේ අවදි භාවය කොහොමද? අර ආස්වාද ප්‍රසවාස දෙකේ පැතිරෙන පැතිරෙන හිත හිමීට හිමීට හිමීට ගියාම අන්තිමට වෙන්නේ මොකද්ද ආස්වාද හොඳට හැප්පෙන්න කලිනුත් දන්නවා හැප්පෙන වෙලාවෙත් දන්නවා හැප්පීම ගෙවි යනකමුත් දන්නවා ඊට පස්සේ හිත පුදුමාකාර සාදරව හරියට කෝල් ලැබුලේකින් කටුමැටි පිටිකට දමලා ගැහුවා වගේ හිත එතනම පොරොත්තුව බලාගෙන ඉන්නවා දැන් ප්‍රසවාසය පටන් ගන්න හැටි ආනදී අතරමැදි මාරු වෙන හරිය විඳින්නේ නැහැ අපි විඳින ගනුදෙනුවක් නැහැ ඒක නොහුස්නේ නමුත් හිත අවදියෙන් බලන්නේ ඉන්නවා. ඒක තමයි ඉස්සෙල්ලාම අපි ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද ඉඩ ආන්‍ය මාර්ථේ අර මේ කොයි යන්නේ රයිගම් පාරේ කියලා අද්දක බැඳගෙන යනවා වගේ හිමීට හිමීට හිමීට හිමීට අතරමැදට ගේනවා. මේ වෙලාවේ සම්පූර්ණ ශබ්ද නැති, වේදන නැති, හිතවිලි නැති අර දෙක අතරමැද ප්‍රදේශය දැනගන්න සුළුව නැත්නම් ඒක සඳහා ඇති උකහා ගන්න, උරා ගන්න අසුළු ගතිය. මේ දෙක අතරමැද ඉන්න පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ ආනාපානෙ නැති වෙනවයි කියලා අපි කතා කරන වෙලාවක් තියෙනවා. නැති වෙනවයි කියලා කියන්නේ අර ආස්වාදයේ උග්‍ර අවස්ථාව සහ ප්‍රසවාසයේ උග්‍ර අවස්ථාවට වැඩිය මෙන්න මේ මැද අවස්ථාවට අපි නතර වෙනවා කියලා. මේක හරියට කියනවා හයියෙන් පැදුම් අරගෙන පදින ඔරලෝ මුචිලාවක පැදුම් ගැනීම නතර වුණොත් සයිසෙක් නිව්ටන් කිව්වේ හයියෙන් පැද්දත් හිමීට පැද්දත් ඒ උන් කියලාවේ දිගහටුවට ඒකාකාර වේලාවක්මයි ගන්න. හිමීට වෙන්න වෙන්න බලනකොට උන් කියලාදී අබලාගෙනකොට ඒක පැද්දෙනවදෝ නැද්දෝ කියන මට්ටම වගේ පුංචි චලනයක් වෙනවා ඔච්චරලා බොහෝම ශීඝ්‍රයෙන් පැද්දිච්ච උන් කියලා. ආන්නේ වගේ තමයි ආස්වාද ප්‍රසආතයේ වෙන දෙයකින් බාහිර වෙන්න කරදර වෙන්න දෙන්නේ නැතුව ආස්වාද ප්‍රසආතයට පමණක්ම හිත යොදාගෙන හිටියොත් අන්තිමට ඉහළම කෙලවර මෙහා පැත්තේ ඉහළම කෙලවර එහා පැත්තේ නැතුව මැද නතර වෙනවා කියලා. ඕක ආනාපාන විතරක් නෙවෙයි පිම්බීම හැකීමෙත් වෙනවා. සක්මන් කරන්න ගත්තොත් වම දකුණ අතුරක් වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙන්නේ හරියට තාම ශිල්පේ දන්නේ නැති කෙනෙකුට පුරුදු කරන වගේ ගොරෝසුම වෙලාවේ ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස බලන්න. සතෝ වාස සති සතෝ පස සති. ඊට පස්සේ මේක දීගංවා කියලා කියනකොට ඒ පිරිමැදීම වෙනදට වෙඩි ටිකක් වැඩිපුර පේනවා. ඉස්සල වෙන එක චිත්තක්ෂණය මේක ආවා ගියා. නමුත් ටික වෙලා බලනකොට මේක යන එන එකක් නෙවෙයි ක්‍රියාවලියක්. ඇතුළේම කියන එක ක්‍රියාවලියක්. පිටවීම කියන එක ක්‍රියාවලියක යාන්ත්‍රවලට යන ප්‍රකට වෙලා නොපෙනිය. පිටවීමත් එහෙම. ආන්නෙන් බලන ඉන්නකොට ඉන්නකොට ස්වභාවයෙන්ම හුස්ම ගන්න දෙනු අඩු වෙනවා. මොකද දැන් හිත තැම්පත් වෙනවනේ. කය තැම්පත් වෙනවනේ. ආස්වාද ප්‍රසවාසය තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට මේ අග්‍ර දෙක, අන්ත දෙක තුනි වෙන්න වෙන්න වෙන්න වෙන්න හිත තල්ලු වෙන්නේ මේ දෙක අතරමැද මෙතෙක් කල නොවෙන්න මොකද්දෝ තැනකට. අර ආස්වාසය පිරිමැදීමක් වශයෙන් හෝ උණුසුමක් වශයෙන් හෝ කම්පනයක් වශයෙන් හෝ නැත්නම් හුස්ම රැල්ල වශයෙන් හෝ හොඳට අත්දකින්නවනේ ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ඉන්ද්‍රියක් මාර්ගයෙන්. මෙතන අපි ගත්තේ කලින් පෙරදිර කරගත්ත කාය ඉන්ද්‍රිය මාර්ගයෙන් සිද්ධ වෙන්නේ. නමුත් අපි දැන් කල්පනා කරලා බැලුවොත් මේ දෙක අතරමැද මොකෙන්ද අපි විඳින්නේ? ඔය කාය ඉන්ද්‍රිය ආහාර නැහැ. මොකද හැපීමක් වෙන්නේ නැහැ. ආස්වාදයෙන් ඉඳලා ප්‍රසවාසයට මාවෙන හුලං ගන්න දෙනවක් නැහැ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව කායේන්ද්‍රිය ප්‍රතිබද්ධව පටන් ගන්න විඥානේ මෙතෙන් එනකොට අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් වඩටපත් වෙනවා. ඉතින් මේකට එච්චර වෙලා යන්නේ නැහැ. නමුත් භාවනා කරන කටිය අවුරුදු 10 13ක් යන්න පුළුවන්. හරියට මේ ධම්මදින මේ නින්නාංශ මේ වේදනාවට සම්බන්ධ කරලා කියන කතාව ආස්වාද ප්‍රසවාස දෙක දාලා ගත්තොත් හැම ආස්වාදයක් ප්‍රසවාසයක් මැදම මේ අදුක්කම සුඛ වේදනාව වගේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ ගොඩ වෙලාවක් පවතිනවා. ඕක තමයි සමාධිය උග්‍රම අවස්ථාව. ඕක දන්නවනම් සුඛයි, නොදන්නවනම් දුකයි. නිසා භාවනා කරනකොට සමහර උතෙන් එනවා හුස්ම රැලි දෙක තුනක මාර්ගයේ. සමහර වෙලාව විනාඩි 5කින් 10කින්, සමහර විනාඩි 35 40 යනවා උතෙන් දෙන්න. ඒ හේතුව ඉතින් අර මූලික පූර්ව කෘත්‍යයේ තියෙන දක්ෂකම. ඒ නිසා අපි මෙවැනි සූත්‍ර ධර්මයක් අහලා මේ අපි සරුවචනාංශයේ මේ අපි ගෙනියන්න හදන්නේ අර මේ ගොල්ලන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්න බලන්නද කියලා වගේ ඇද්දක බඳලා ගෙනියන්නේ. ඒ නිසා එතෙන්දී තරක කරන්න යන්න එපා. එතෙන්දී වාදපතේට නගන්න යන්න එපා. මේ සරුවචනාංශයේ ගෙන්නන්න හදන්නේ මේ පෘ탁 ජන අම්මුගේ පෘ탁 ජන හිතක් මේ. ඒක අර ගොරෝසු ආස්වාද ප්‍රසවාසයෙන් දෙක බඳගත්තට පස්සේ උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක මේ කරපු පරිශ්‍රණයෙන් දන්නවා ඒ කෙලිම ශ්‍රද්ධාව ඇති වුණා නම් ඒක තුනී වුණත් ඒක දිහා බලනවා ගොරෝසු වුණත් ඒක දිහා බලනවා ඇතුළත පෙනුනත් ඒක දිහා බලනවා පිටත පෙනුනත් ඒක දිහා බලනවා ප්‍රිය වේලාවටත් ඒක දිහා බලනවා අප්‍රිය වේලාවටත් ඒක දිහා බලනවා ළඟ තිබුණත් ඒක දිහා බලනවා පිටත තිබුණත් ඒක දිහා බලනවා කියලා ආසාර ප්‍රසවාසයේ ඕනේ මොනක් තලයක් එනකොට ආස්වාදයට ප්‍රස්වාහය දක්වා සම්පූර්ණ මාරු වීම. දැක්ක දැක්ක දැන දැන සති ස්පර්ශයට අනුව යනවනම් අනිවාර්යයෙන්ම ඒක ආස්වාදයක ප්‍රස්වාහයට යන අතරමැද නිවන තියෙනවා. නෝ කවුද ඔක බලන්නේ? කවුද ඔක දැක්කට ගණන් ගන්නේ? ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ අරුවචාන්සේ දේශනා කරනවා හත් දවසක් හත් අවුරුද්දක් භාවනා කරුවොත් මේක හරියනවා කියලා. ඊළඟට නෑ හය අවුරුද්දකුත් ඇති කියලා. එතන කියනවා නෑ පස් අවුරුද්දකුත් ඇති. ඊට පස්සේ අවුරුද්දට ගැන කියනවා නෑ හත් මාසයක් කරුවොත් ඇති. ඊට පස්සේ මාසයකට ගියා. නෑ එක පක්ෂයක් කරුවොත් ඇති. හත් දවසක් කරුවොත් ඇති කියලා නතර කරනවා. ඒ බුද්ධ රාජ සූත්‍රය වගේ තැනක් කියනවා උදේ දැනගත්තොත් කතාව හැන්දාවේ කරගන්න පුළුවන් කියලා. නමුත් එච්චරවක්වත් යන්නේ නෑ. මේකේ තියෙන කනමත් තත්ත්‍ය ටික සමාධියක් තියෙනවා. ඒ චිත්තක්ෂණය අපි දන්නවනම් අපේ හිත පුරුදු වෙලා තියෙන්නෙම ගොරෝසුවටමයි. කැම්බැල්ලේටමයි. ගෝසාවටමයි. අර ගොරෝසු තැනමයි. ඒක නැති වෙනකොට අනේ මට ආනාපානිය නැතු කියන්නේ. එහෙම නැත්නම් ළඟ තියෙන සබ්ජයක් ආවා. එහෙම නැත්නම් වේදනාවක් වань. එහෙම නැත්නම් හිතවිල්ලක් වань. ඒ නිසා ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද මේ පහු කරන දැන ඔන්චිලාව හිමීට පැද්දක්, හයියෙන් පැද්දක් හරියටම ඔන්චිලාව සම්පූර්ණ ගුරුත්වාකර්ෂණ දක්ෂින තැන පහු කරලමයි මේ කොනේ ඉඳලා එහා කොනට යන්නේ. එහා කොන්ද මෙහා කොන්ද යනකොට ඔක පහු කරලම යන්නේ. නමුත් අපේ හිත හුරු නෑ මේ තරම් සියුම් දෙයක් අල්ලලා. ඒකට දොස් කියන දෙයක් නෑ. ඒක නුකුහුණ ඉතිය හැටි ඒක තමයි. නමුත් අපි අර ගොරෝසු ආස්වාසේ මුලම ගොරෝසු තැන ඉඳලා සියුම් තැන දක්වාම ආස්වාසේ ගෙවිලා ගියා ප්‍රස්වාසේ පටන් ගත්තේ නෑ. ආන්න මෙතෙන්දී අපේ අවදි භාවය. මේක තිබුණොත් විතර ආස්වාද ප්‍රස්වාස දෙක මැද අපිට දැනගන්න පුළුවන්. ආස්වාසේ කියන වෙලාවේදී අපි හිතමු හැපිවක් කරනවා හැපීම දැනීම පිළිබඳව අපිට සතුටක් තියෙනවා. ඊට පස්සේ සතුට සම්පූර්ණයෙන්ම අන්ධකාර යුගයක් හරහා ගිහිල්ලා ආය ප්‍රසආතේ හැපීම දකිනවා. මේන මේ දෙක අතරමැද අතන්න ඇත්ත වශයෙන්ම සඳහන් කරන්නේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනා අවස්ථාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියලා. මෙතන අපිට කියන්න පුළුවන් ආස්වාදයෙන් ප්‍රස්වාසයට යන අතරමැදදී විශාල ගණදෙනු වගේ සිද්ධ වෙනවා ඉන්ද්‍රයන් සියල්ලම පච වෙනවා ඉන්ද්‍රයන් සියල්ලම ආසරණ වෙනවා ඉන්ද්‍රයන් සියල්ලම අවලංගු කාසි බවටපත් වෙනවා විඥාණය අනින්ද්‍රිය ප්‍රතිපද වෙනවා අන්න එතකොට අපි කලකොල වෙනවා මේ වෙලාවදී අපි හිතන තියෙන දේරම හිතනවා බාහිර දේවල් ගොඩාක් අද බද ගන්න හදනවා එහෙම නැත්නම් අපි බුද්ධුම යන්ත්‍රයක් මේ මනුස්ස හිත කියලා කියන්නේ පුළුවන් තරම් හිතෙන් අර පරණ සංඥා තොක්කේයක් හිතෙන්ට ප්‍රක්ෂේපණය කරනවා. මේ හොඳ ලස්සන පේනවා මේ කාටුන් චිත්‍රපටිය දිහා බලනකොට එක රූපත් අහලුවක් පෙන්නලා විශාල අන්ධකාරයක් දමා ගන්නවා. ඊට පස්සේ ආය ආලෝකවත් රූපත් අහලුවක් පෙන්නනවා. ඒ රූපත් අහලු දෙක අතරමැද මිනිහ කටක් උසනවා ගමනක් යනකොට පේනකොට අර අන්ධකාරය අපි සංස්කරණය කරගන්නවා අර අත ක්‍රමයෙන් ඉක්ුණා වගේ කියලා. නමුත් රූපත් ආහාර දෙකේම තියෙන නිශ්චල ඡායා දෙකක්. මොකද අන්ධකාරයක් වෙන්නවා මැද ওই අන්ධකාරය තුල තමයි අපි සංස්කරණය කරන්නේ. ඒ නිසා සෑම සැනකෙළියකටම රාත්‍රියක් අවශ්‍යයි. සෑම චිත්‍රපට ශාලාවකටම අන්ධකාරය අවශ්‍යයි. ඔය පහුගිය දවස්වල අර මෙහි තිබුණු භාවනා වැඩ දවසේ අරිහා පැත්තේ ශාලාවට යන්න කිව්ව කට්ටිය. රූප වෙන්නේ නැහැ කිව්වා. මොකද හේතුව වටේ අන්ධකාර කරගන්න බැරි වුණා අපට. බ්ලයින්ඩ් සයිකල් නැහැ. ඒක තිබ්බනම් බොහොම විචිත්‍රව රූප පේනවා. අපි මේ චිත්‍රපටියක බල බල ඉන්න වෙලාවේදී හයි කරලා තියෙන තිත ටික කඩනවත් නැහැ කියලා. එතකොට රූපෙට මොකද වෙන්නේ? ප්‍රිය නැති. ඉස්ටි පුරුෂ භාව අඳුර ගන්න බැරි. නිකම්ම නිකං ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපේ මේ ආස්වාද ප්‍රසවාදේ කොහොඳට ප්‍රිය තාක් කරනවා. අපි ගණන් කරලා කියනවා මෙච්චර ආස්වාද දැක්කා මෙච්චර ප්‍රසවාස දැක්කා. මොකද ආසාර ප්‍රසාරද ගෙවිගෙන යනකොට අපි වටපිට බලනවා. පටිවාණි වෙනවා. හැරිලාව පාඩු මං ආව පාර හරිද? මට වැරදිලාද? සතිය නැතුවද? සමාධිය නැතුවද කියලා හිත කලකොල කරගන්න. මේ තමයි අපේ නොපුහුණුකම නැත්තම් අපි පුරුදු කරපු නැති ගතිය. නමුත් මේ සර්වඥාන් වහන්සේ නැත්නම් සර්වඥාන් වහන්සේගේ මේ ශිෂ්‍යෝ ගෝල බාලය තමයි මේ ධම්මදින මේ රහතන් මෙහි නිවාන්සේ විසාකාදිර පෙන්වන්න බලන්නේ මේ දෙක අතරමැද තියෙන විශාල රහසක්. මේ රාග සම්පූර්ණ සිද්ධ වෙන්නේ පුහුණු කරපො නැති මනුස්සයාට අවිද්‍යාවේ අන්ධකාරයේ මෝහයේ කරවලේ. ඒක අන්ධකරණෝ කියලාමයි කියන්නේ අදුක්කම සුඛ වේදනා උපේක්ෂකයි. ඒ උපේක්ෂාව අන්ධකරණයි අචක්කු කරණයි හුරු නෑ අහුවෙලා නෑ අල්ලන්න පුළුවන් දෙයක් තියෙන බව දන්නේ නැහැ. ඒක නිසා ඒක අවිද්‍යාවක් කියන්නේ. ඉතින් සම්මදින්නත් මේ නිනාස මේ කියන මේ පුංචි ඉදිරිපත් කරන වචන තුල පේනවා අදුක්කම සුඛ වේදනා ඥාතා සුඛං අඥාතා දුක්ඛං ඉතින් අපිට දැන් භාවනාදී මොකද කරන්න තියෙන්නේ අපි දැනගන්න ඕනේ ආස්වාද ප්‍රසආතේ හෝ වෙන ගන්න ඕනම සංස්කාර අරමුණ ඒ අරමුණම බොහෝ වෙලා බලන ඉන්නකොට ඒ අරමුණේ තියෙන ගොරෝසු ගති ඒ අරමුණේ තියෙන වමෙන් දකුණ වෙන් කරන ගති ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන ගති පිම්බීමේ හැකිලිය වෙන් කරන ගතිය එnde එnde එnde එnde එnde තුනී වෙන්න පටන් ගන්නවා. එතකොට දැනගන්න ඕනේ දැන් තමයි ඔන්නේ හරියටම චිත්‍රපටි යාන්ත්‍රණේ පේන්නේ. හැබැයි චිත්‍රපටි කතාව නෑ එතකොට. අපිට පේන්න පටන් ගන්නවා අපි සංසාරේ මෙතෙක් කල් කෙරුවේ මේ වගේ තුනී වේගන එනකොට තව ගොරෝසු දෙකට පයින්. ඒ හිතේ ස්වභාවය. ඉතින් ඒ වෙලාවේ පුදුමාකාර දේවල් ප්‍රක්ෂේපණය කරලා අර දෙක අතරමැද හිතා ගැනීම වගේක් කරනවා. අන්තිමට බලනකොට අර හිතා ගැනීම ටික සත්‍යක් බවට පත් වෙලා අපිම අපේ මනෝලෝකේ රාජ්‍යයේ මනෝරාජ්‍ය රජ කරනවා. කවුරු හරිලා කිව්වත් මේ දෙක අතරමැද තියෙන එක අපිට දැක්කන්න බැහැ. ඒක නිසා දුක් වේදනාවක් එනකොට අපි දැනගන්න ඕනේ මේ දුක් වේදනාවේ විපරිණාමය ඒකාන්තෙම සුඛයක්. දුක් වේදනාව කියන එක ඒකාන්තෙම අනිත්‍ය ලක්ෂණයට යටයි. දුක් වේදනාව කියන එක අනිවාර්යයෙන්ම වෙනස් වෙන සුළුයි. ඒ නිසා දුක් වේදනාව ආපු බව දන්නවනම් දැනගන්න ඕනේ මේකේ පස්සපැත්ත සුඛයි. මූණත පැත්ත දුකයි. සුඛ වේදනාවක් එනකොට මූණත එනකොට සුඛයි යනකොට ඒකේ පස්සපැත්ත බලපුවම දුකයි. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවා. නමුත් අපි එදිනදා ජීවිතේ මොන්න තරම් මේ දුකයි සැපයි දෙක අල්ලගෙන මොන්න තරම් නාඩ ගන්න අතනවා. මේ මුළු ජීවිතේම භාවනා කරන්නයි කියලා අහුවොත් සුඛය සාධනය කරන්න. සුඛ හොයන්න. නමුත් මේ දුකෙත් සුඛෙත් එකම ආකාරයට වේදාල ධර්මයක් තියෙනවා විඤ්ඤාණික ධර්මයක් තියෙනවා සමාන ජනේල කවුළු දෙකක්. මේ දෙකෙන්ම අපිට දැක ගන්න පුළුවන් මේ යන්ත්‍රය වැඩ කරන හැටි. සුඛ වේදනාවෙන් එනකොට සුඛයි යනකොට දුකයි. දුක් වේදනා නැහැ. ඒකට දුකයි යනකොට සුඛයි. ධර්මයේ පැත්තෙන් බලනකොට හෝ අත්දැකීම් පැත්තෙන් බලනකොට දෙකම සමානයි. ඊට වැඩිය කොච්චර අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සුඛයි, නොදන්නවනම් දුකයි. අදුක්කම සුඛ වේදනාව තමයි අපි දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ. අනේ කියන්නේ හිතනවා කවුරක්වත් දන්නේ නැහැ. මොකද මේ වෙලාවේ බලන්නේ ඉන්නේ වෙන මොනවා හරි ගොරෝසු දෙයක් අල්ලගන්න අර ගංගේ ගහගෙන යන මිනිහා පිටු ගහේ හරි එල්ලෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඒකයි සර්වඥාන්ස මතක් කරන්නේ සුක්ඛ මූලගතෝ ආරඤ්‍යගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදසි පල්ලංකම් කිය ඇද්දක වාහනින් එකක් උනත් ලොකු දෙයක්. පොඩ ඇහෙන්නේ ගොඩාක්ම අපි කුප්පන්නේ. අපි පිනවන්නේ අපි නලවන්නේ. ඊගාට කන්ද සද්ද නැහැ තැනට ගිහිල්ලා ওই නොබල් සයිලන්ට් කිය. හරිය තුන්හි භාවය. මුන්න තරම් ගැඹුරකට අපි ගෙනියනවා. ඒ වගේම නාසයට ගඳක් සුවඳක් නැති මධ්‍යස්ත වාතය අපි කොච්චර කරොන්චිලාවේ මැද තැන ගිරන නැත කරනවා. කැම ගන්න වෙලාවකින් තොර මේ කයිවාරු ගන්න නැති වෙනවනම් මොනතරම් පිනක්ද? ඉතින් නැත්තම් බුලත් ඉරක් ගන්න. එතන බීඩියක් බොන්න. මුන්නෝ හරි මේ කට හොල්ල හොල්ල ඉන්න ඕනේ එහෙම නැත්නම් ඒ හරණයිගේ ගේ ගෝ එකක් නැහැ කිසි ගැටයක් නැහැ. හතානකොට ඉන්නකොට මහ බුම්මනවා මොකද්ද මේක ඇත්තේ නෝ. එහෙම නැතුව අපි හිතමු දඬුවමක් වශයෙන් මේ පුද්ගලයාට අන්ධකාර කාමරයකට දාලා වහලා දානවායි කියන්නේ. දැන් සාමාන්‍යව මරණ දඬුවම දෙන්න ඉස්සලා දවස් 7කට කලින් දාන. ඇත්තටම පව්කාරයේ කරුල කාමරේ දාලා වැහුවට පස්සේ අලුතෙන් මරන්න ඕනේ මැරිලා ඉවරයි ඉතින්දී. පුදුමාකාර විදිහට ඒකේ තියෙන බය වේදනා සාමුක සීරම එන්න පටන් ගන්නවා මොකද එහෙන් තමයි අපි බාහිරයට යන ප්‍රධාන කවුළු ඒක වහල දැම්මට පස්සේ ඊමණසේ අභ්‍යන්තර කොටුවීමක් කරනවා ඒ නිසා යෝගාපචරයකට නම් අන්ධකාර විවේක ස්ථානයක් ජීවිතේට හම්බෙන වටිනම දේ. අපරාධකාරයෙකුට නම් මරණ දඬුවම. ඒක තමයි සාධ්‍යයක් ඇහෙන්නේ නැතු ඉන්න පුළුවන් නම් ඒක යෝගාවචරයට පේන්න තියෙන්නේ කීයක් තියලා හරි ගන්න වටිනවා. මොකද ශබ්ද ඇති කෙරුවට පස්සේ පරිසරයෙන් නැති කරන්න ක්‍රමයක් ලෝකයා හොයාගන්නේ. එකම දේ කරන්න පුළුවන් ශබ්ද නොකර ඉන්න එක. නමුත් කාංසාවකට, තනිවීමකට, හීනමානයකට පත්වෙච්ච මනසට නිස්සද්දතාවය විතර බයක් ලෝකයේ ඇත්තෙම නැහැ. ඒකයි අන්ධකාරට බය. ඒකයි රාත්‍රියට බය. ඒ නිසන්න වනේ භාවනා කරගෙන ඉන්නකොට මේ ශාලාව කවි රිලව් රංචු යනවා. උන් යනකොට නිතරම හ්ම් හ්ම් හ්ම් එක එකට කතා කරගෙන තමයි යන්නේ. අර රංචුවේ හැංගීම නැත්තම් උන්ට හරි බයක් තියෙනවා. ඔය ගිරව් රාණක් කියලා එනකොට බයයි. හැම වෙලාවෙම චී චී චී චී චී ගන්නවා. දැන් ඔය සෙලියුලර් ෆෝන් සාරට පස්සේ තේරෙනවා තමයි. හැම වෙලාවෙම කතා. හැම මොකද ඒක නැති වුණොත් අර කොණු කොටු වෙච්ච ගතියක්. තනි වෙච්ච ගතිය. ඒක තනි වෙන්න බෑ. අපි ළඟ පිටලා නැහැ මොකක් හරි කායෙන් හරි ඇවිල්ලා අපිට කැනහිල්ලක් ඕනේ. ඉතින් අපි කවදා දෙන්නේ නිස්සද්ද භාවය කවදා දෙන්නේ අපි මේ අදුක්කම සුඛ තැනකට. පටිද්්වාරේ. ඒක කය ගත්තාම මොන්නම තාලෙකින්වත් එක විනාඩි පහක් තියන්න බෑනේ. එකම තනින් වෙන සංඥාව ගන්න කැමති නෑ. ඒක ඉරියව් වෙන්න කැමති නෑ. ඒක ස්වභාවයෙන්ම නලියනවා. අපි බැලුවොත් හදන දරුවෙක් දිහා ඒ ස්වභාවයෙන්ම නලියනවා. අපි ප්‍රාණ කියලා කියන්නේ භූත කියලා කියන්නේ නලිනවා කියන අදහස. වතුරක සත්විනාද කියලා බලන්නේ ඒක නලියන ගතිය තියෙනවා. මිනිහ පණ තියනද කියලා බලන්නේ නලියන ගතිය. ඒ නලියන ගතිය තමයි තියෙන්නේ. ඒ නිසා කරුවචන් වහන්සේ දේශනා කරනවා නිහිතති පල්ලංකං ආභුජිත්ව උතුම් කායම් පනිදාය පරිමුඛං හතින් උපට්ඨපෙත්තා. ඇස් දෙක වහගෙන කන් දෙකට ශබ්ද නැතුව නාසයට මධ්‍යස්ත වාතය දෙන්න ඇරලා කතා කරන්න නැතුව කෑම ගන්න නැතුව කය හොල්ලන්නේ නැතුව එහෙමම ටික වෙලාවක් ඉඳී කියලා. ඉන්නකොට නානාපානේදී හොඳට ආස්වාසිය හොඳට දැක ගන්න 100 100ක් ප්‍රස්වාසයක් දැක ගන්න. අනිවාර්යයෙන් මේ දෙක අතර මැදට යගිය වෙලා වෙනකොට අපේ භාවනා විශාල වැදගත් තැනකට එනවා. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනාවේ අපි වැඩි වේලාවක් ඉන්න බව විතරක් මොහොම සීපත් කරලා දෙන්න පුළුවන්. අන්න ඒකට අවදි වෙන්න පුළුවන් නම් අපිට තේරෙනවා ඇහෙන් රූප පේන තාක්කල් කවදාකවත් අදුක්කම සුඛ වේදනාවක් ගන්න අපිට දක්කමක් නැහැ. මොකද ඒක ඒකාන්තම වේදනා ප්‍රතිබද්ධව තමයි මේ ලාමක හිතට පහළ වෙන්නේ. සද්ද ඇහෙන තාක්කල් හිත මනිනවා. ගන්ධ සුවඳ බලන තාක්කල් හිත මනිනවා. කතා කරන තාක්කල් වචන කෑම ගන්න තාක්කල් හිත මනිනවා. කයින් මොනම සංස්කාරයක් කෙරුවත් පීඩනන. ඒ නිසා අපි සංස්ථාවේ හිටපු රදපාක් වැඩිම හදවාස් නමක් කිව්වා. පව් කරන්න නැතුව කරන්න පුළුවන් එකම දේ හුස්ම ගන්න එක කියලා. අන්න මෙන්න මොන දෙයකට සංස්කාරයක් දානවාන්නේ නොකරත් දානවාන භාවනා නොකරත් එහෙම නැත්නම් නිවන් දකින්න ඕනව. ඒක තමයි පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න එක පොඩ්ඩක් කල්පනා කරොත් අපි ඩිංගිත්තක් හරි දැනෙන කවුලක් කරලා දෙනවා. මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානේට යනවා. ඉතින් එතනදී මේ අදුක්කම සුඛ වේදනාවේ ඇත්තා වූ දැනීම සුඛයක් බවත් නොදැනීම දුකක් බවත් කිව්වොත් අපි ඇත්තට මනෝසාත්ම භාවය පිළිබඳව සම්පූර්ණ වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන්. අපිට හුඟක් දීලා තියෙනවා මේක. නමුත් අපි විහිං විවිධාකාර මේ කුප්පන දේවල් මේ උද්දීපන දේවල් උනන්දු කරන දේවල් රාශියක් කරන අපි කියන එකට පොහසත්කම කියලා. අපි කියන එකට පුළුවන් කාර්කම කියලා. අනේ පුළුවන් කාර්කම තිබිච්චාවයි. තවචනන්ද දේශනා කළේ કોઈ පාරක වැඩලා දෙන රෙදි කෑල්ලක් අරගෙන පහසු කුල ජීවරක් හදාගන්න. පාත්‍රය කරන ගිල හංගාගෙන දවසට එක වේලක් කාලා වැඩේ කරගන්න. ගහක් යටකට ගිහිල්ලා සීනාසනයක් හදාගන්න පූති මුත්ත බේ සද්දෙන් යපේ. මේක ලොම්නාන්ති කියනවා මේකට බ්‍රහ්මාසනය කියනවා. බ්‍රහ්ම සුඛය කියනවා. මාත් හොඳට බුදිය ගන්න පිළිසතර මාත් බුදිය ගන්න කෙනෙක් කියලා හරවතන කියනවා. ඒ නිසා අපිට ලොකු අර්ථකථනයක් දෙන්න වෙනවා ඔය කියන සමාජ ප්‍රගමණය, ආර්ථික සංවර්ධනය, දේශපාලනයේ ඔය කියන කතා ඒ සේරම දේවල් පිළිබඳව සම්පූර්ණ වෙසක් තමයි විශේෂයෙන්ම මේ අනින්දිය ප්‍රතිබද්ධ විඥානයි. ඒක නිසා රැල්ලට රැල්ලට අහු වුණොත් නම් ඉතින් හොදලා ගන්න දෙයක් නැහැ. අනිත්‍ය ප්‍රතිපදිත විඤ්ඤාණය යනකොට ඒකාන්තයෙන්ම අර තමන්ගේ තියෙන මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ හිල්හයමුත් පහක් වහන්න වෙනවා. ඒ නිසා ඒ කාමභෝගී පුද්ගලයාට මේක වෙන්නේ තමා විසින් පනවාගත්ත දඬුමක් විදියට. නමුත් භාවනාවට එහෙම නැත්නම් සමත විදර්ශනා භාවනා දිනු වෙන කෙනාට නම් පේන්න පටන් අර ගන්නවා මේ මොකක්වත් නැතුව අර ආසන්න ප්‍රසාර දෙක අතරමැද දැක ගන්න වෙලාව. දුක් වේදනාව කියලා සුඛ වේදනාවට මාරු වෙන ටික සීයෙන් බුද්ධියෙන් දැක ගන්න වෙලාව. මේ වගේ දේවල් වල අපිට එකම කෙනෙකුටවත් තව කෙනෙකුට බලපෑම් කරන්න බැරි පූර්ණ අයිතිවාසිකමක් තියෙනවා. අපිට මේ ලැබිලා තියෙන මේ ඒක දැක ගන්න පුළුවන් ශක්තිය බ්‍රහ්මයකටවත් මාරයකටවත් රාජයකටවත් වෙනාගෙම කෙනෙකුටවත් කාටවත් නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන් ඉන්නේ අපටමයි. ඒ නැති කරන්නේ අපි මේක අහලා නැත්තම්, මේ ගැන හිතලා නැත්තම්, මේ ගැන උත්සාහ කරලා නැත්තම්. ඒ වගේම තමයි මේකට අසමය කවිච කරන සරුවචනාංශ මේකට සමය නොවෙනවා අපි ලෙඩ වෙච්චාම අපි වයසට ගියාම අපි මරණ මොහොතටපත් වෙච්චාම කවදාකවත් මේක කරන්න බෑ මොකද ඉන්දිය ධර්ම තැති ගන්න. ඒක හොඳේ තරුණ වයසේ භද්‍ර යවුන වයසේදීම යම් කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ එක තැනක ඉඳලා දුකක ඉඳලා සුඛට මාරු වෙන හැටි එක චිත්තක්ෂණයක අනිත් චිත්තක්ෂණයට යනකොට ඉතින් ගහම හද්දය නැත්නම් සක්මන එහෙම නැත්නම් ආනාපාන ආදී අතරමැදි ස්ථාන පසු කරන අවස්ථාව සැලකිලිමත් වෙන්න එතකොට කියන්න බලන් මේ අතුරුම් ගාක් විතර ගන්න හදනවා මේ ක්ෂණ මාත්‍ර වූ සමාධිය ක්ෂණ මාත්‍ර වූ මේ දේ තුල පූර්ණ බැසගැනීමේ ශක්තියක් තියෙනවා හොඳට සීලයක පිළිట్లా මේ බණ දහලා අටයුතු කරනවා නම් නමුත් ඒක අවුරුදු 7-8ක් ගියත් වෙන්න පුළුවන් ඒ මොකද හේතුව අපි ඒ තරම්ම සාරව අර අතරමැද අවස්ථාවට දැස ගන්නවද නැද්ද කියන ඒ නිසා මේ අදුක්ඛම සුඛ වේදනා තමයි මම ගොඩක් අවධානය යොමු කරේ අන්න ඒක පිළිබඳව සාදර වෙනවනම් ඇහ කන දිවනාසය ආදී කියලා කියන්නේ කුප්පණ ධර්ම බවටපත් වෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ බලවත් මේ කුපිත දේවල් බවටපත් වෙනවා මේ ඔක්කොම පවතිද්දිත් මේ දෙක අතරමැදට යන්න පුළුවන් ශක්තියක් හොඳ විපස්සනා පුරුදු කරනකොට ගන්න පුළුවන් ශක්තියක් වෙනවා. මේ චේතනදී ධම්මදින්නාව තවදුරටත් ප්‍රශ්න කරනවා මේ විශාක උපාසකතුමා මේ විදිහට ඇති වෙනවා නම් සුඛ වේදනාවක් ඒකට අනුශේධ ධර්ම වෙන්නේ මොකක්ද? එතකොට මේ විසාක ධම්මදින මේ රාත්මිනින් වාසේ මතක් කරනවා මේකට රාග අනුසය ඇති වෙනවා. එතකොට දුක් වේදනාවක් ආවම මොන අනුසය තියෙන්නේ? ඒකට පටිඝ අනුසය ඇති වෙනවා. අදුක්කම සුඛ වේදනාව ආපම මෝහානුසය ඇති වෙනවා නැත්නම් අවිජ්ජානුසය ඇති වෙනවා. ඒ නිසා අපි ආස්වාද ප්‍රසවාද කරනකොට සමහරලාට අපිට හොඳයි දැන් හරි ඥානපානේ හරි කියච්ච සතුට එනකොටම අපි දැනගන්න ඕනේ ආනාපානෙන් හිත පිට යamak වෙලා තියෙන රාගය මතුවෙලා. ආස්වාද තමන් කරන භාවනාව පිළිබඳ හොඳයි කියන එක. සමහරලාට ආනාපානෙ වේදනාව ආපුවාම සද්දා ආපුවාම හොඳ නැහැ කිය පටිගය ඇති වෙනවා. එතකොට දුකක් ඇති වෙනවා. ඒක නිසා එහෙම නැත්නම් වේගම දෙකම නැතිලා නින්දට යනවා. ඒ නින්දට යනකොට මෝහය මතුවෙනවා. ඒ නිසා ආනාපානෙන් පිට ගියා නම් කරුණු තුනකින් අපිට අල්ලතයි. එකක් තමයි එක්ක ආසාවක් ඇති වෙනවා. ආනාපානෙන් හැලිලා පශ්චාත්තාප වෙලා. එහෙම නැත්නම් තරහක් ඇති වෙලා. ආනාපානෙන් හැලිලා විචිත්ත භාවයක් ඇති වෙනවා. ඒ වගේ ආනාපානෙන් හැලිලා නින්දට වැටිලා කුසීතකමට වැටිලා ඔයගේ ලකුණු ඉස්සල්ලා නම් අපිට හිතා ගන්න බෑ සතියේද ඉන්නේ නැද්ද ආනාපානෙද ඉන්නේ නැද්ද කියලා. මේ දිගේ අනුසේ ධර්මත් එක්ක කටයුතු කරනකොට ඉස්සරහට යනකොට හය ආකාරයකට පෙන්නනවා. උපනතං චිත්තං රාගානුපති. අපනතං චිත්තං පටිඝානුපති. කෝසජ්ජානුපති. ලීනං චිත්තං කෝසජ්ජානුපති. උද්දච්චං චිත්තං උද්දච්චං චිත්තං විචිත්තං ආදි වශයෙන් ඒ එක එක හිත් එකක්වත් කවදාකවත් හේතු ධර්ම පෙන්වන්න දෝ යන්නේ. අපි වෙලා තියෙන්නේ මොකක්ද? ආනාපාන කැරිච්චකම හිත නරක කරගන්න. නැත්නම් හරි ගියාම සතුරු කරගන්න. මේ සෑම දෙයක්ම භයෝගාවචරයට ඉදිරියට තියෙන අභ්‍යාස ටික. ඒ නිසා හැම දෙයක් පිළිබඳව කිසිසේත්ම හදිසි තීන්දුවට යන්නේ නැතුව පුළුවන් තරම් ඒ தත්ත්වෙම නැවත නැවත නැවත පහළ වෙන්න පටන් ගත්තොත් අර රූප ධර්මකේ පටන් ගත්ත භාවනා ක්‍රමයෙන් ක්‍රමයෙන් නාම ධර්ම බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය මේ ආනාපානයේ හිතියොත් නැත්නම් ආනාපානෙ හොඳට සුවද කරගත්තොත් ආනාපානෙට ආදර කළොත් ආනාපානයේ හැම පැතිකඩක්ම දැනගත්තොත් සර්වඥතා ඥාණයෙන් කියලා කියන වචනයක් තමයි මුළු ලෝකෙම දරගන්න පුළුවන්. ඒක පිළිබඳව කවදාකවත් සැකේ ගන්න නරකයි. එක දෙයක් ගැන 100 100ක් දන්නවනම් ඒ පුද්ගලයා මුළු ලෝකෙම දරගත්තා. ඒ නිසා අපි මේ වෙලාවේදී කරන්නේ ඒකාන්තෙම මම ඒකාන්තෙම මෙතන ඒකාන්තෙම දැන්. මේ தත්ත්වයට ආවට පස්සේ අපි ලොකු ආරක්ෂාවක තියෙනවා. නමුත් මේ සූත්‍රයේ තව ලස්සන පැත්තක් තියෙනවා මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන දේවල්. ඒක ඇත්තට මේ පොත කියවනකොට නම් සාමාන්‍ය 10ක 15ක විතර අවබෝධයක් ගන්න පුළුවන් පරිවර්තනයක් තියෙනවා. නමුත් ඒවා පිළිබඳව විස්තර මේ වගේ භාවනාවට සම්බන්ධ කරලා ගන්නවා නම් පුදුමාකාර මේ දැන් අවුරුදු 2500ක 2500කටත් වැඩිනේ ඊට ඉස්සෙල්ලා මේ කියපු වචන අද මේ තරම්ම sannivedanaya කරන්න පුළුවන් තරමට ඒවා දේශනා කරන මොන තරම් පැහැදිලිකමක් තියෙනවද අන්තිමට මේ විසක් උපාසකතුමාගේ ප්‍රශ්න කිරීම අනුව ඒ හරි ලස්සන ඒ කියන්නේ මුගාක් විස්තර සහිත කතාවකට යනවා ධර්ම දේශනා ඉවර කරන්න ඕන නිසා මම ඒක මතක් කරනවා ඒක සූත්‍රයේ අවසානයේ අපේ ධර්ම දේශනාවට අවසානයේ කරන්න පුළුවන් ඒ උපාසකතුමා අහනවා සුඛ වේදනාව කුමන දෙයක් ප්‍රතිභා කරත්තේ? සුඛ වේදනාව දුක් වේදනාව ප්‍රතිභා කරත්තේ. සුඛ දුක් වේදනාව කුමක් ප්‍රතිභා කරත්තේ? දුක් වේදනාව සුඛ වේදනාව ප්‍රතිභා කරගෙන. ඒ කියන්නේ දුක දැනගන්න සුඛයමයි අවබෝධ කරන්නේ. සුඛය දැනගන්න ඕන දුකමයි අවබෝධ කරගන්න. උණුසුම දැනගන්න ඕන සීතල ගැන දැනගන්න ඕන. මොකද මේ දෙකටම තේජෝ කියලා කියන්නේ. වගේ වේදනාවේ පැති තුනක්. අදුක්කම සුඛ වේදනාව ඒක මෝහය තමයි. ප්‍රතිභා කරලා තියෙනවා. නැත්නම් අවිද්‍යාව. ඊට පස්සේ ඒ විසාකෝපාසකතව අහනවා අවිද්‍යාව කුමක් ප්‍රතිභා කරගෙන ඇදෙද? විද්‍යාව. වෙන විදිහට කියනවා නම් අපි අවිද්‍යාවෙන් බව දන්නවනම් ඒක තමයි විද්‍යාව. අපි හිතන්නේ වෙන මොකක්දෝ කේජු කැලක් හම්බෙයි කියලා විද්‍යාව කියලා. ඥානය කියලා ප්‍රඥාව කියලා සම්‍යක් දෘෂ්ටි කියලා මොනම දෙයක් අත්දැකලා නැහැ. ඒක පෙන්වලා දෙන්නේ අපි දැන් ඉන්න මොහ අන්ධකාරයේ ස්වභාවය. එතකොට මේ විද්‍යාව කොමක් ප්‍රතිභා කරත්තේ? ඒක විමුක්තිය. කියන්නේ යම් කිසි ඥානයක් අපිට ලැබුණා නම් අන් එන්නේ නැහැ. අනුන් එක ආශ්‍රය කරගන්න බැරි තත්ත්වයක් එන්නේ සහැල්ලුවක් එන්නේ. ඉන්නවට වැඩි මේ පද්ධතිය තමයි ගැළපෙන ස්වරූපෙකුත් ඕන කෙනෙකුගේ ප්‍රශ්නයක් ඒ පුද්ගලයාගේ විසඳන භාවිකුයි එන්නේ. නිසා මෑත කාලේ සෑහෙන පිළිගා ඒ ධ්‍යාන ලැබලා තියෙනවා මාර්ගඵල ලැබලා තියෙනවා අනික් අයටවත් ඉන්න නැහැ. හැම වෙලාවෙම ගිහිල්ලා ඒක ගහපා දෙනවා අරක එහෙමද මේක මෙහෙමද කියලා. ඉතින් ඒකට කියන්න තියෙන ඉතින් සෝරි කියලා තමයි. කියන්නේ මේක විද්‍යාව නම් පහළ වුණේ විමුක්තියයි. ඒක ස්වභාවයේ මිදීමක් තියෙනවා. එතකොට විසාකෝපාසකන විමුක්තිය කුමක් ප්‍රතිභා කරත විමුක්තිය නිබ්බාණය ප්‍රතිභා කරද ඊට විසාකස් මහනවා නිබ්බාණය කුමක් ප්‍රතිභා කරන ඊට ධම්මදිනගෙන දැන්න මට්ටම් පෙන්වයි කියේ ප්‍රශ්න අහගෙන යන්නේ අපි මේ අවසාන භ්‍රමචර්යය කෙලවර නිබ්බාණය නිබ්බාණය කොමක් ප්‍රතිභා කරන්නද ඒ නිසා ඔබතුමා දැන් ඉතින් ප්‍රශ්න අහන්න පුරුදුලා ප්‍රශ්න කන්නගෙන ගියයි කියලා ඒකල කියන කරුණා කරලා මේ අපි කරපු ධර්ම සංලාපේ සර්වචනාතික කියලා පොඩ්ඩක් මතක් කරලා සර්වචනාතිකින් අත්සන ගන්නයි කියලා. ඇති විසාකෝපාදකතුමා සම්පූර්ණ report එක අරන් ගිහිල්ලා ඒ වார்த்தාව සර්වචනාති දුන්නා පස්සේ කියනවා විසාකෝපාදක විපාක විපාක විසාකය ධම්මදින පණ්ඩිතයි සම්මිදෙන මහා ප්‍රඥයි. උඹ මයි ළඟට ඇවිල්ලා ප්‍රශ්න අහුවනම් මටත් ওই ටික තමයි කියන්නේ. ඒ නිසා කොයි තාලෙටම දරන්නේ කියලා. ඒ නිසා මේක ශ්‍රාවක භාෂිතයක් විදිහට නෙමෙයි පොතට යන්නේ සර්වඥ භාෂිතයක් විදිහට. ඒක නිසා ස්ත්‍රියාවක් වුණත් මෙවැනි ධර්මයක හොඳුවට ගැඹුරකට ගියාට පස්සේ ඒ කොච්චරක්නම් Tamante කියන ඔය සාමාන්‍ය ලෝකයේ තියෙන ස්ත්‍රී ගති නැත්නම් ඒ දුර්ලතා මිදගෙන අර විසාකාවගේ Tamange ස්වාම පුරුෂයා වුණත් Taman පිළිබඳව ඒක තරහට කරන දෙයක් නෙවෙයි ප්‍රශ්න විචාරයකට ආපුවාම මුන්න තරම් නොදැක්ක පැත්තකින් ඒක පෙන්ලා දෙන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඉතින් ඒක නිසා වෙන්න ඇති මම හිතනකොට කලින් කිව්වා වගේ ඉස්ත්‍රි පක්ෂයේ මේ සූත්‍රයට කැමැති. නමුත් ඒක ලොකු ආරාධනාවක් වෙන ස්ත්‍රී පුරුෂ ભેදයක් ඇත්තේ මේ අදුක්කම සුඛ වේදනාවට අභිවෘත් වීම. ඒ වගේම සුඛ වේදනාව කවදාකවත් එන්න බෑ දුක නැතුව. දුක් වේදනාව කවදාකවත් එන්න බෑ සුඛ නැතුව. අපි ඉල්ලනවා දුක නැතුව සුඛ විතරක්. ඒ කියන්නේ සත්‍ය කාර්යයක් කරන්න තියෙනවා රජිනී ගොළුව තියෙන පැත්ත විතර දෙන්න පොල් ගහකට එපයි කියන. කවදාවත් කරන්න බෑනේ. මේක තමයි මේ භෞතික විද්‍යාව කියන්නේ රසායන විද්‍යාව කියලා කියන්නේ ලෝක ශාස්ත්‍ර කියලා කියන්නේ අභිවෘද්ධිය කියලා කියන්නේ සරුවචනංශෝකට කියන්නේ මොකද්ද ලෝකායත අභිවර්ධනය කියලා කියන්නේ සුසාන අභිවර්ධනය කියලා. සෝහොන්කොත් විතරලු අන්තිමට වැඩේ. නිසා පොඩ්ඩක් අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙච්චර වේගෙන් දුවනකොට අපිට යටිබහුව වෙන කොටස් කොච්චරනම් සත්‍ය අකුලල පැත්තකට දානවද ඒ නිසා අපි අඛණ්ඩ සතියෙන් කටයුතු කරනවා නම් දුකෙත් සුකෙත් අදුක්කම සුඛ වේදනාවේ පුදුමාකාර ධර්ම රසයක් තියෙනවා මේ තෝරන තාක්කල් බේරන තාක්කල් වර්ග කරන තාක්කල් අපි ඉතින් එක හැක් වහගෙන ගැඹුර බලන්න හදනවා වගේ කවදාකවත් ගැඹුර බලන්න හම්බෙන්නේ ඒ නිසා මේ දැන් නම් පැයකට වැඩි කියලා කාලය ගත වෙලා තියෙනවා. ඒ කාලය තුල චුල වේදාල සූත්‍රයෙන් මම හිතන්නේ 10න් එකක් විතර වගේ කොටස් ගත්තේ. හැබැයි ඉතින් මේ කොටස තමයි මට ඇත්තටම කියන්න ඕන කොටස. මොකද මගේ ජීවිතේට බොහොමත්ම සම්බන්ධ නැත්තම් දැකලා රසවත් වෙච්ච කොටස්. නමුත් මේක චතුරාර්ය සත්‍ය ආර්ය ත්‍රිශික්ෂාවට බෙදෙන හැටි ආය සංකාර වචී සංකාර මනෝ සංකාර අනුව සංඥා වේදිත නිරෝධයට යන හැටි ඒ වගේම හරි ලස්සන පැති ටිකක් තියෙනවා. ඒවිත අර මූල ධර්ම වශයෙන් නම් කියලා නිම කරන්න පරිගුණයක් තියෙනවා. මම සම්බන්ධ කරන්න උත්සාහ කරේ මේ වේදනාව පිළිබඳව කොටස මේක වේදල්ල ධර්මයක් නිසා වේදල්ල කියලා කියනවා වේය හඹ හදන හොඹහේ අන්තිම දල්ලටක් කියනවා. මිනිස්සන්වනේ වේදල්ල පටනවා කියලා වෙනම හැටක් තියෙනවා හරියට වේයෝ ඉන්නවා. වේදල්ල ඒ වගේ මේ මෙතන සඳහන් කරන්නේ අන්තිම ගැඹුරම සරුවචන දේශිකා. ඉතින් ඒක නිසා මේක අහලා මේකෙන් තේරුම් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම භාවනා කරලා තියෙන්න ඕනේ. භාවනා කරලා පුංචක් හරි. අපි දැනගෙන තියෙන ආස්වාද ප්‍රසවාසයේ දෙකේ වෙනස අඩු ගන්න මේ දෙක අතරමැද අපි අන්ධකාරින්න බවයි. එහෙම කරනකොට නම් අපිට විශාල අභියෝගයක් විශාල කුසල ඡන්දයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ කාලය තුල මට තිබුණේ අවශ්‍යතාවය එච්චරයි. යම් කිසි කෙනෙක් මේ දෙක අන්ත දෙක දැකලා තියෙනවනම් ඔය අන්ත දෙක මාර්ගයෙන් මිස මැදට කවදාකවත් එන්න බෑ නමුත් මැද තමයි සත්‍ය තියෙන්නේ. නිසා අන්ත දෙකට පයින් ගහන්න යන්න එපා. කාමසුකල්ලි කාමියෝගයත් අත්තිකිලමතාමියෝගයත් දෙක අතහැරලා තමයි සරුවචනන්සේ අතරමැදි මාත ආවේ. නමුත් ඒ දෙකේ අපිට වැඩි සරුවචනන්සේ කාමසුකල්ලි කාමියෝගයේ යෙදුණා කුමාරසප විඳලා තියෙනවා. ඒ වගේම අපිටත් වැඩි අත්තිකිලමතාමියෝගයේ වින්දා දුෂ්කරවත පුරනකොට. ඒ දෙක දන්න නිසායි සරුවචනන්සේ මධ්‍යම ප්‍රතිපදාව පුළුවන්. ඒ නිසා සමහර විටනවා කාමසුකල්ලි යන යෝගේ ලෝකෙන් අයින් කරන්න ඕනේ. ඒ අත්තු සම්පූර්ණ අල්පේක ප්‍රතිපදාවට යන්න හදනවා. ඒ කියන්නේ ඒකාන්තෙම කෑයක් වැහෙනවා. නැත්නම් සමහර කියනවා නෑ මේක බොහොම සුවසේ කාමසුකල්ලි කාණේ කරන්න පුළුවන් දුක් විඳින්න බෑ කියලා. එතකොටත් එක හැක් වෙනවා. මොකද ඇස් දෙකම ඇරියොත් තමයි මධ්‍යම ප්‍රතිපදා. ඒ නිසා ආස්වාද ප්‍රසආද දෙක පේනවා නම් නිවන් දකින්න පහසුකම් තියෙනවා. අවශ්‍ය කරලා තියෙන්නේ මේ එකින් එකට මාරු වෙන හැටි අතරක් නොදවා දිගට පරීක්ෂා කරනකොට තමන් මේ වෙනකොටත් ළඟා විය යුතු ගොඩාක් ඒවා ළඟා වෙලා තියෙනවා. නමුත් ඒක නොදැනුවත්කම නිසා ඒකට පස් දාලා වහනවා. ඒකට අවදි වුණා නම් අපිට තේරෙන්න පටන් ගන්නවා ਸਰවඥාන්ති ආශ්‍රය කරයි කියලා අපිට කිසිම දෙයක් අලුතෙන් ලැබෙන්නේ මේක මෙතුවක්කල් අපි ළඟ තිබුණ බව දැනගන්න හම්බ වෙනවා. ඒක තමයි කල්යාණ මිත්‍යාගෙත් ලැබෙන්නේ ඒක තමයි ධර්මෙමුත් ලැබෙන්නේ. ඉතින් ඒ කටයුත්තර යම් ප්‍රපාණයක් හෝ මේ බයකුත් විනාඩි 15ක් කාලය තුල ලැබුණා නම් මම හිතනවා ඒක අපි දෙපාර්ශ්වයේ එකතු වෙමින් ලැබිච්ච ලාභය කියලා. නමුත් ඒක සාක්ෂාත් කරන්නේ කරන කවදාහකත් ඒක පාක්ෂිකව කරන්න බෑ. දැනට තමන් කරන මොනම භාවනාවක් හෝ වේවා ඒ භාවනාදිගේ බොහොම සාදරව අඛණ්ඩව සත්‍ය ප්‍රවැත්වීමෙන් එනතම් නොසලෙන දල්වාගත් වීර්යයෙන් අඛණ්ඩ සත්‍යයෙන් කටයුතු කෙරුවොත් ඒ අරමුණේ ඉන්නා තාකල් අනිවාර්යයෙන්ම චතුර සතර සතර සතිපට්ඨාන දිගේ අපේ සතිය පිහිටීමයි වෙන්නේ එතකොට මේ සම්මුති ධර්ම බෙදගෙන අපි ඒ පරමාර්ථ ධර්ම වලට බැමිනීමේ ඒ ධර්ම වල තියෙන මේ ස්ත්‍රී පුරුෂ භාව නැති අනාත්ම ස්වરૂපේ තේරුම් අරගැනීමේ ඒ අර සංඥා වේදේ නිරෝධයට ගිය කෙනේ ඇස් දෙක අරපු ගමන් ඉස්සලාම් පේනා වූ අනිමිත් අපහිත ශුන්‍යත කියන විමුක්ති මාර්ගයකින් නිර්වාණ සාක්ෂාත් කරන්න වගේ භාවනා කරන ඇත්තට තමන්ගේ භාවනා තුළ පූර්ණ ආස්වාද ප්‍රසආස දෙක දැක ගන්න ලැබේවා ඒ වගේම බිම්බිම හැකිලින් භාවනා කරනවා නම් මුලපටන් අවසානය දක්වාම බිම්බිම හැකිලින් දක්වන්න ලැබේවා. සක්මන් කරනකොට වම් පායේ සිට දකුණු පාය හමාර වෙන තෙක් සම්පූර්ණ සතිය පිහිටවා ගන්න ලැබේවා. යනකොට එනකොට කනකොට බොනකොට ආස්වාස ප්‍රසවාස කරනවා වගේම දිගටම සම්පජන්‍ය පිහිටවා ගැනීම නිවන් නොදැක්කත් රහතන් වහන්සේ නමක් වගේ පූර්ණ ජීවිතය ගත කරගෙන යන්නේ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේකේ දේශනාව මෙතනින් මම නැත කරන්න බලාපොරොත්තු වෙනවා. තම තමන්ගේ සුත්තමේ ඥාන වලට ප්‍රායෝගික ඥාන වලට මේකෙන් ඒකාන්තයෙන්ම ශක්තිය බලය ලැබේවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම මේ ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. වෙලා ගියා වැඩි දන්න පැයකට පැයකට විනාඩි 20ක් අතර ගත වෙලා තියෙනවා. ප්‍රශ්න නැද්ද? අපි මේ වෙනකොටත් ඇත්තටම පටන් ගන්නකොට විනාඩි 10ක් විතර අපේ ස්වාමීන් වහන්සේලාගේ විශේෂ පාංශකූලයක් තිබුණ නිසා මම ආවෙච්ච බව මතක් කරා. නමුත් මේ රාත්‍රී කාලේ නිසා නැවත ගෙවල් වලට යාගන්න ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා දැන් මේ මතක් කරපු කාරණා පිළිබඳව කාට හරි කියන්න කරන්න යමක් තියෙනවා නම් අදහස් මත මතාන්තර කියනවනම් අපි ඒක සුළු වේලාවක් බලලා එහෙම නැත්නම් අපි මේ පිළිපිසක් එකතු වෙලා මේ කරන උදාන කටයුත්තෙන් යම් කුසල් ප්‍රමාණයක් උපදිනවනම් ඒ කුසල් ශක්තිය පේනෝපෙන සිල් දෙනාටමත්පත් වේවා අපි තනි වැඩි ගුරුවරු දෙමව්පියත් මේක දැක සාදි කියලා පින් අනුමෝදන් වෙත්වා ඥාතිනුත් පින් අනුමෝදන් වෙත්වා දිවි ජීවිතාව සමාදන් වෙත්වා කියන අදහසෙන් අපිට තියෙන්නේ පින් පැමිණීම කරන්නයි ඊට නිසා මම <clears throat> සුළු වේලාවක් වන්නවා කාට හරි මොනවා වෙයි මේ උණු වේම කියන්න කරන්න දෙයක් තියෙනවා කියලා. ඇත්තට මේක මේ මේ හුඟක් කාලවට ඔය ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දේශනවල හුඟාත්ම කිව්වේ ඒකයි. මේ හිතවිලි ධාරාවක් තමයි හිත කියලා කියන්නේ ওই දෙක මැද නිවන තියෙනවා කියන්නේ. අපි වගේ අයින් කරන්න හැදුවා කවදාකවත් නිවනත් එකම තමයි අයින් වෙන්නේ. ටිකයි හිතවිලි එන බව හොඳට දන්නවනම් ටික වේලාවක් යනවා තියෙනවා මේ ප්‍රවාහය යන්නේ කැඩි කැඩි කැඩි කැඩි. ඒකේ කාර්ය ප්‍රවාහයක් ඇත්තෙම නෑ මේකට තියෙන සම්පති ඝණය කියලා. ඒ සම්පති ඝණය කැඩුවට පස්සේ ඒක කුටි කුටි කුටි කුටි යන්නේ. ඒ සෑම කුටි දෙකක් මැදම අපිට ඊට පහසුවක් තියෙනවා වේදනාපච්චය තණ්හාද වේදනාපච්චය පඤ්ඤාද කියලා බලන්න. ඒක හොඳම වැඩේ තමයි විසි කරන්න තමයි තියෙන්නේ. නමුත් මේ කුට්ටිය 100ක්ම බලන්න ඕනේ. හිතවිල්ලක් එනකොට ඒක මුලමැදක බලන්න. හිතවිලි පද්ධතිය කරන මුලමැදක බලත හැකි. හිතවිල්ලකත් කැලි කැලි කඩන බව දන්නවනම් දැක ගන්න පුළුවන්. දැන් මේ පොළවේ මේක හොඳට එකට එකට වද්දලා වානිෂ් කරලා තියෙනවනම් මේ පැත්තෙන් ගත්ත දූවිලි ටික අර කෙළවරට යන කම්ම ගෙනියන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේක හැදිලා තියෙන්නේ කැලි කැලි කැලි කැලි එකතු කරලා. නමුත් අර උඩින් ගහලා දෙන තුනී තට්ටුව නිසා ඒ දූවිලි ටික මෙතන අතෙන්ද යනකොට වෙන්නේ හරියට එකලැල්ලක් වගේ. මෙන්න මේ වගේම තමයි හිතුවේ. මේ වගේ තමයි ආස්වාස් ප්‍රසවාසයේ හම්බෙන ස්පර්ශයක්. මේ වගේ තමයි ශබ්දත්. ශබ්ද කියනකොට කියන්නේ මම කියන ශබ්දය අහනකොට පළවෙනි මයන් අහන මිනිහා නෙවෙයි දෙවෙනි මයන් අහන්නේ. ඒ දෙක අතර වැඩ ලෝකයක් වෙනස් වෙනවා. ඒ වගේම ස්පර්ශ, ඒ වගේම රස. මේ දේවල් අතර පුදුමාකාර ඉඩ දෙනවා. අපි පුදුම දක්ෂයෝ මෙන්න මේක එකතු කරලා එකයි කියලා කියන්නේ. මේ අනිත්‍ය සංඥාව අමතක කරලා නිත්‍ය සංඥාව උඩ ගහන්න. මේක තුනේ දුක විපරිණාමයේ පෙනුවද සුඛ සංඥාව හදාගන්න. මේකේ තියෙන අනාත්ම භාව වෙනුවට ආත්ම සංඥාව හදාගන්න. ඉතින් ඒ නිසා හිතවිලි දෙකක් අතර පැහැදිලිවම යතුරු කියනවා. හැබැයි ඒක ඉතින් නැතර කරනවා. මොකද ඉතාමත්ම වේගෙන් ගමන් කරන පාරක් හිතවිලි කියලා කියන්නේ ඒ තමයි හිතවිලි දිහා මොකද හොඳම වැඩේ තමයි අපි රූප ධර්මයකට හිත යොදාගෙන ඉන්න ගමන් හිතවිලි එන්න කියනවා නෙවෙයි හිතවිලි බලනව නෙවෙයි හිතවිලි එනවා. ආන්නේ හිතවිලි දිහා මූල ධර්මයේ මූල කර්මස්ථානේ ඉන්න ගමන් දැක ගන්න පුළුවන් නම් හිතවිලි වල ඉතර විසි කරන්න දෙයක් නැත්තේ. ඒක හොඳටම පේන්නේ සක්මන් කරනකොට හොඳට පුහුණු කරලා සක්මන් කරනකොට මැද හරිය සක්මන් කරනකොට හොඳට পায় වම ඔසවනවා ඊළඟට තබනවා වශයෙන් විපස්සනා වශයෙන් මෙනේ කරනකොට ඒ කරන ක්‍රියාවලිය තුළ හිතවිලි කියලා කෝටි ගණක් ඇවිල්ලා අපේ හිත අල්ලගන්න අපේ හිතට ඇතුල් වෙන්න උත්සාහ කරනවා අපි යම්ම වෙලාවක හිතවිල්ලක් නැති කියලා හිතුනොත් හිතවිලි එනවා අපි අර ගන්න සතියෙම නැත්නම් පය මෙහෙවීමේම සතිය යුක්තව දැන් හිතවිලි වලින් එන්න පටන් ගන්නවා මම නිසා ඒ නිසා හොඳ සතියෙන් ඉන්න ඕනේ කියලා හිතවිලි එද්දි හිතවිලි පවතිද්දි පයේ වෙනස බලන්න ගියොත් අර හිතවිලි නිකම්ම ඒ ඒතුලට වැඩ ගන්න දොර අරගන්න බැරි වුණා වගේ වැටෙනවා. ඒ නිකම් වෙන විදිහට කියනවා නම් වැහි හුලන් තියෙන වෙලාවක වහල හොතට තිබුණාට දැනෙන දොර අරලා තිබුණොත් හුලන් ඇසට ගෙමැද්ද තෙමෙනවා. ඒ වෙලාවට වැහිදුන මේ උළු දොරවල් යන්නේ වහලා දැම්මොත් වැස්සට උහුලන් වැස්සට වැද ගන්න බැරුව යනවා කියලා. ඒකට වේලි ගෙබීමක් නඩත්තු කරන්න. ඒ වගේ අතෝරක් නැතුව හිතවිලි නිතරම කියනවා. අතෝරක් නැතුව නිතරම ශබ්ද වටේ ඇහෙනවා. කය ජීවත් වෙන බාට හොඳටම සංඥා තියෙනවම අපිට පුළුවන් නම් ඒ අතරමැද ගත්ත මූල කර්මස්ථානේ බලනින්ද ඔන්න වෙලාවක අපිට දෙනවා මූල කර්මස්ථානේ පවතිච්චි හිතවිලි එනවා. ඒ හිතවිලි පුරුක් පුරුක් පුරුක් පුරුක් වශයෙන් තියෙන්නේ ධම් වලට ඇමිනිලා නැහැ. ආනේ දෙකක් මැද අතර තියෙනවා. මේ අතරට යන්න බෑ. ඒවා පිළිබඳව වර්ගීකරණයකින් තොරව බහිද්ධා ක්‍රමෙන් මේ පර්වතෝ සංකල්පෙන් බලන්න නැතුව කරන්න. ඒවත් එක හැප්පිලා කරන්න බෑ. ඒක බොහෝ වෙලා බලනකොට වෙනවා හිතිවිලි දෙකක් අතර මැද උනත් මේ කියන ඊට පහසු තියෙනවා. ඉතින් එහෙමනම් අනිකුත් දේවල් පිළිබඳවත් ඒ මූල ධර්මෙම හිතා ගන්න පුළුවන්. අපේ සාමාන්‍ය දුක වේදනාව දැනගන්න විශ්යක් දැක්කම අපිට කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්තට මම අර උත්සාහ කරුවේ ඒක ආස්වාදයක් සහ ප්‍රස්වාදයක් දෙක අතරමැද තියෙන මේ නොදැනෙන තැන. දුක් වේදනාව සුඛ වේදනාව සහ අදුක්කම සුඛ වේදනාව කියන එක ඔය ඔය කියපු දාර්ශනික හිත නියෝජනය වෙන්නේ නැහැ. මෙතන මේ කතා කරන්නේ මේ කියන්නේ අපි කියමු අපි වාහනයක යනවා. වාහනේට යනකොට වියගුරුතුමාට අනිවාර්යයෙන්ම ඉස්සරහ තියෙන වීදුරේනේ බලන්න යන්න වෙන්නේ. ඒ පුද්ගලයා එකකින් ඉස්සරහ සිට වෙන මිනිස්සු පයින්නවද, වාහන යනවද, සංඥා ලැබිලා තියෙනවද කියන එක උගෝක් සැලකෙල්ලෙන් බලන්න යන්නේ. ඒ බලන්න යනකොට මේ පුද්ගලයාට පැත්තේ තියෙන වීදුර වලින්මුත් පේනවා. සයිඩ් කණ්ණාඩියෙමුත් පේනවා. ඇතුළේ ඉන්න කට්ටිය කතා කරනවත් තියෙනවා. නමුත් මේ පුද්ගලයා දිගටම අර වින් ස්ක්‍රීන් එක හොඳට බලන්න යනවා අර අනිත් පැත්තේ තියෙන දේවල් වලට අපේ හිත එච්චර යන්නේ නැහැ ඒවා අපිට ගැනෙන්නේ නැහැ අපිට දැනෙන්නේ නැහැ ඒවා නිකන් මේ ආවා ගියා මතක හිටින්නේ ආන්නේ වගේ අපි සුඛ වේදනාවක ඉන්නකොට ඒ සුඛ වේදනාව ලබා ගැනීම නැති කැහුලකම නිසා ආදර නිසා කෑදර නිසා ඒක එනවා දන්නෙත් නැහැ යනවා දන්නෙත් නැහැ ගිය ගමන්ම ඒක දුකකට පෙරලෙනවා අපිට පේන්නේ කෙලින්ම දුකේ සුඛේ ඉඳලා දුකේට පෙරුණා වගේ. නමුත් නෑ කවදාකවත් එහෙම වෙන්නේ සුඛ වේදනාව ඉඳලා හිත බිඳුවටම ගිහිල්ලා ආය දුක් වේදනාවට නැගෙන්නේ. ඒ නිසා සුඛ වේදනාව කියනවා දුක් වේදනාවට යන අතරමැදි ඒ අර පිටක් තියා බලනකොට වගේ හැඟීමක් නැති වෙන අවස්ථාව එච්චරම හොඳට ඒ ප්‍රශ්නේ හොඳට නියෝජනය කරන්නේ මේකෙදී මේ මම උත්සාහ කරා මේකට මොකක් හරි ප්‍රායෝගික නිගමනයක් දෙන්න බොහොම අමාරුයි. ඒක මේ මතු කරලා දෙන්න මම දැක්කේ වඩාත්ම මේ ප්‍රශ්නේ අහන වෙලාවට ඉස්සෙල්ලා මම කල්පනා කරලා තිබුණා හිතාගන්නේ මට තේරුණේ ආස්වාසයේ කොහොමද ආස්වාස දැනීම ප්‍රස්වාසයේ හොඳට දැනෙන ප්‍රස්වාස දැනීමත් අතර මැද මේ හුලංගන දෙනුවක් නැති තැන අපි මොකද්ද විඳින්නේ අපි එතන අවදිද අපි එතන ඒ සත්‍යර සාධරද කියලා බලන එක තමයි මට මේ තාක්කල් හම්බෙලා තියෙන හොඳ නිදර්ශනයක් මම අහන්න කැමතියි සභාව වෙන කට්ටියට මේ තවත් ඒ වගේ හොඳ නිදර්ශන මේ මහත්තයාගේ ප්‍රශ්නට මතු කරලා දෙන්න පුළුවන්ද කියලා අනිත් එක තමයි ඔර්ලෝසු බට්ටගේ හෝ මේ මුංචිලාගේ උපමාව කොන්දේක තමයි බොහොම විචිත්‍ර. නමුත් වයින් නැතුණාට පස්සේ ඔර්ලෝසු බට්ටට මොකද වෙන්නේ? පැදුම් නැතුණාට පස්සේ මුංචිලාට මොකද වෙන්නේ? අර මැද තියෙන. නමුත් හයියෙන් වේගෙන් යනකොටත් ওই මැද තියෙනවනේ. ඒක අපි දකින්නේ නැහැ. ඒ වෙලාවේ තමයි බොහෝම වේගෙන් එහාට මෙහාට යනකොට අපි දකින්නේ කොන් දෙක දකිනවා. ඒක නිසා බුදුරජාණන් දේශනා හොඳ අවුන්චිලාදියා බලන්න මේ පැදුම් ගන්න එපා. කොහොම යන්න අරින්නේ කියලා. අන්තිමට මොකද වෙන්නේ? හරියට ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා වෙන දෙයකට හිත ගියේ නැත්නම් අර මැද වේදනාවට එනවා. නිසා සුඛ දුක්ඛ වශයෙන් මේක ගත්තත් වෙන ඕනේ ජීවිතයේ තියෙන ඕනෙම සංසිද්ධියක් ගත්තොත් සුඛ දුක්ඛ දෙක හරිය එකිනෙකට පරස්පරයෙන් කාවේ විචිත්‍රයි. නමුත් අනිත් හැම තැනකදීම මේ ආපු ප්‍රශ්න දිගන්නේ හිතවිලි දෙකක් අතර මැද. හිතවිලි වල සුඛ දුක නැති වුණා හිතවිලි දෙකක් අතරමැදත් ඒ අතර ලින්ක් එකක් තියෙනවා නැත්නම් පුරුකක් තියෙනවා ආන්නේ පුරුක තමයි රහස තියෙන්නේ අපි බලන්නේ ඒක නෙමෙයි අපි බලන්නේ අර හයියට අහු වෙන කොටයි අහු වෙන කොටයි යොමුක් විතරයි තියෙන අර අල්ලන්න බැරි තැනට යොමු කරවන්න යොමුව තියෙනවා ඒක තමයි මේ සුත්තයෙන් සිතාමේ අල්ලගන්නේ නමුත් ප්‍රශ්න තියෙන දෙක අතරමැද නැත්නම් කාටුන් චිත්‍රේ රූප රාමු දෙකේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ඒ දෙක අතරමැද ඇති කරනට අන්ධකාර කොටහේ තමයි මායාව සිද්ධ වෙන්නේ. ඒ දෙකම තමයි අපි ප්‍රක්ෂේපණය කරන්නේ. ඉතින් ඒක කරන්න තමන් පිළිබඳව තමන්ගේ සැකයක් ඇති වෙන්න ඕනේ. මේ ඇහෙන් පෙනෙන දේ සේරම අපි කියන ඇහැට දැක්කොත් නෑ අත ගාලා බලනකන් ෂුවර් නෑ කියලා. අත ගාවොත් කියන ඇහැට පේනකන් ෂුවර් නෑ කියලා. ඒ දෙකම කෙරුවට පස්සේ අපි කියනවා ෂුවර් කියලා නමුත් ඒක ෂුවර් නෑ. ඒක ෂුවර් නම් ඔය ඉඳලා හිටලා කවුරුත් ඔය පඳුරයට අරෙම නිවන් දකින්න වෙනවා. කවදාකවත් වෙන්නේ නෑ. හරියටම සුතේ ලබන්න ඕනේ හරියටම භාවනා කරලා මේ කාරණාවට పూర్ව සැලසුමකින් යුක්තව වැටි වැටි වැරදි වැරදි යන්න යන්න යන්නේ ඒ ප්‍රයත්නේ නම් යම් කිසි විදියක ඒ පුද්ගලයා තුළ ගොඩනගෙන අධ්‍යක්ෂින් පද්ධතිය මෙතෙන් යන්න පුළුවන් ගතියක් එනවා. ඒකවලින් කාලයක් යනවා. නමුත් ඒක වටිනවා. ඒකේ හැබෑ වෙනසක් ඇති කරනවා. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳව ඒක අනිදර්ශනයි කියන්නේ නිදර්ශන පෙන්වන්න බෑ අන්ධ භූතයි ඒක මායාකාරී ඒ නිසා ඒකම තමයි මේ ධම්මදිනාව පෙන්වන්න හදන්නේ ඒක දන්නවනම් ඒකට අවදි නම් අපිට ඇත්තටම රූප බැලිල්ල අන්ධෙක් වගේ කරන්න වෙන්නේ. ඔව් වගේ නිමිති ගන්න බෑ. ඔව් වගේ ලකුණු අරගෙන බෑ. සද්දයක් ඇහුණා නෑ වුණා වගේ කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒවල් වල රණ්ඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් විසඳුම සඳහන විමුක්තිය සඳහන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ වගේ බුරුල් කරන්න ඕන. අර ඉන්ද්‍රයන්ගේ තියෙන තද්ද බල කුපිත ස්වභාව ටික ටික ටික ටික අඩු කරන්න ඕන. අඩු කරන යනකොට යනකොට අර ඔන්චිලාවේ රජුන් නැතුණා අර මැද තැනට ආපුවාම දැන් අර වෛද්‍ය විද්‍යාව කියන්නේ ඔන්න ඔතන තමයි. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාවේ තමයි පූර්ණ සුව කිරීමේ ශක්තිය තියෙන්නේ. හීලින් පවර් එකේ තියෙන හරියටම එතනයි. අර මම ඒ දවස්වල සංගීතය ගැන මම හිතලා දක්ෂ කෙනෙක් නෙවෙයි. බීතෝවන්ගේ තියෙනවා මේ සිම්පෝසියම් එකක් පැස්ටෝරියල් සිම්පෝසියම් එක. නම්බර් 7 එකද කොහොමද? ඒක තමයි හොඳම. ඒක අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඒ ගෝපලු සංස්කෘතියක බොහෝම නිශ්ශබ්ද තැනක සද්දයක් ඇති කරලා දීලා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා සද්ද නැති තැනට කියනවා. එක චිත්තක්ෂණ තියලා ආයෙ සද්ද පටන් ගන්නවා. අර සද්ද නැති එක තමයි හොඳම මියුසික් එක. හරියට ගෙවනවා ඔකට අපි. හොඳම හොඳම සිම්පෝසියම් එක. ඒ වගේ තමයි අපි ඒක ලියවල ඉතින් රාජධානි වලට යනවා. කානිවල් වලට යනවා. සද්ද තියෙන තැන් වලට, රූප තියෙන තැන් වලට කියනවා නිවන ඕනේ කියලා. ඉතින් අපිවත් අඩුවාන දැනගන්න ඕනේ මේ ගින්නට මෙහෙම පිටුරු දම දමා නම් ඒ ගින්න නිවේ කියලා හිතන්න අමාරුයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේක කවුරුත් දීපු දුකක් නෙමෙයි උඹම කරගත් එකක්. අපි කියන ඇදගෙන නාන්නේ කියලා. ඉල්ලගෙන කන්නේ. ඒක නිවන අල්ලපු දෙයටත් නඩු දාන. මානවජ වාසකම් පිළිබඳවත් නඩු. කිසිම දෙයක් ඇත්තේ නැහැ මේ කරුවත් මාසෙ පෙන්ලා දීලා ක්‍රමේ. ඒක අමාරුයි. ඇත්තම මූලධර්මයේ වශයෙන් හිතට හිරගන්න බොහෝම අමාරුයි. නමුත් මේ පිළිසක් එකට උත්සාහ කරනවා කියන එකත් විශාලම ලොකුම දෙයක්. කාට හරි මේකට මේ චින්තාමය වශයෙන් හොලම ගන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක සරුවච්චන් වහන්සේලා පවා සාදු කියන දෙයක්. ඉතින් අර මට මතකයි අර ඥානරාම ස්වාමීගේ පොතේ සමත විදර්ශනා භාවනා මාර්ගය ලියලා තියෙනවා. මේ උත්තරම කාර්යාවකට, උත්තරම ක්‍රියාවකට බැහැලා තමන්ගේ ඇහ කන දිවනාසය සංවර කරගෙන මගේ දේ හිත යොදාගෙන ඉන්න මිනිසෙකුට සාමාන්‍ය ලෝකයා කියලා කියන්නේ භාවනා පිස්සයි කියන. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා නැමිලා වඳින්න පුළුවන් නම් වඳිනවා. ඒක නිසා හරියට මේ වැඩේට බහැපු කෙනෙකුට ලෝකයා කෙලපිරිච්ච padikkamakata තරම් අසලකන්නේ නැහැ කියලා සාන්ති ලියලා කියනවා. ඒකටයි අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන කියලා තියෙන්නේ. ඒක නොදැක්කත් කමන්නේ මේ වෙන දේවල් වලට ගල් කරන පිසක් ආව ඉන්නකොට අර ඉදිරියට යන පුරුෂයාට ලොකු මේ ආස් අස්සසිලක් සිද්ධ වෙනවා. ඒක හරි පුළුවන් තරම් බලන්න ඕනේ මේ කුපිත වෙන පැති නැතුව සත්පුරුෂ පැත්තට එහෙම නැත්නම් මේ සංසිඳන පැත්තට යන්න පුළුවන් නම් ඒක අතරමැද එක්කෙනෙක් දෙන්නෙක්වත් මේක සාක්ෂාත් කරණයක් කරා. එහෙම නැතු මේ දුවන දිවිල්ලේ මේ කරන කස කැවිල්ල දිහා බලන ඉන්නකොට පුදුම හිතෙනවා. මොකද මේ වෙන්නේ කොහෙද මේ යන්නේ මෙහෙම ගිහිල්ලා කොහෙද මේ චිත්ත පීඩාවකින් තොර ලෝකයක් ඇති කරගන්නේ අසහනෙන් තොර ලෝකයක් ඇති කරන ඕක කරන හරියක් කාලේ අසහන වැඩි කරන වැඩ. ඒකේ කල්ලිල දූ දරුවන් විශ්ේ සංස්කෘතිය විශ්ේ අපි හරියට විශ්වෝප වෙනවා. අපිට ඒ නිසා කරන්න දෙයක් ඇත්තෙම නෑ එකම දේ තමයි Taman පුළුවන් තරම් මේකේ නැවතිල්ල වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. අඛණ්ඩ සතියෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. යම් තැනක යම් ආකාරයක සමාධියක් ඇති වෙනවනම් ඒ සමාධිය දිහාවට ඒකෙන් නිමිත්තක් අරගෙන පුළුවන් තරම් සප්පාය කරනවා ඇති කරලා දීලා ඒ තුල මේ සංතති ගණය ප්‍රවාහය කඩලා අර චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් කලාප වශයෙන් හෝ ක්ෂණ මාත්‍ර සමාධියෙන් හෝ මේක දැකගත්තොත් එදා තමයි ඉතින් හැබෑ වෙනස පටන් අරගන්නේ. ඊට පස්සේ නම් අර සරුවත් යන වාසේ සතුපට්ඨාන කියන කතාව ඇත්ත. අවුරුදු 7කින් හෝ දවස් 7කින් ඊට පස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර කණේ කලයක් මුලින් නමල වතුරක් කියලා වගේ තමයි. ඒ නිසා මේක අමාරු බව මම පිළිගන්නවා. නමුත් මේ ලංකාවෙන් බැහැරට ගියාට පස්සේ හරි කමන්නේ. මේ වගේ රුචියක් ඇති පිරිසක් මේ වගේ දෙයකට හිත යොදවපියක් කරනවා මට සතුට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනින් මම හිතන්නේ නැත කරමු කියලා. ඒ නිසා අපි විතරක් නෙමෙයි මේවා අහුරුතු දිව්‍යන් රක්මෙන් පවා සතුට වෙනවා මේ දුෂ්කර කාර්යයක් අපි කරන්නේ නමුත් ඒ පුළුවන් තරම් එකිනෙකාට ප්‍රතිවීමෙන් ඒ පුළුවන් තරම් ඍජු කරගන්න සාක්ෂාත් කරගන්න උත්සාහ කරන එක කරන්න ඕනේ ඒ වගේම අපි යම් ධර්මමේ ප්‍රීතියක් සම්භෝගයක් අපි ලැබුවා නම් ඒක ඒ පේන පේන සිවිසනාට අත්පත් කර දීමේ පින්කමිස දෙවියන්ටත් ගුරුතුමා අපියන්ටත් අත් වේවා ඒ වගේම අපටත් මත්තර කවදාකවත් අපණ්ඩිතයේගේ අසත්පුරුෂයේගේ දැකීමක් ඇසීමක්වත් නොවේවා පුළුවන් තරම් මේ සත්පුරුෂ ධර්ම සත්පුරුෂයන්ගේ අසුර අපිට ලැබේවා ඒ ධම්මදීන මහරතන් මෙහිණින් වහන්සේ විසාක උපාසකතුමා ආදී ඒ කිප්පා විඥාවෙන් මේ ධර්ම සාක්ෂාත් කරන මාර්ගයෙන් අපිටත් ධර්ම සාක්ෂාත් කරන තෙක් ඇති බාධක ධර්ම දුරු වෙලා ඒ කිප්පා විඥාව සුඛාපි සුඛ ප්‍රතිපදාවේ ඒ නිවන සාක්ෂාත් කරගන්න අද මේ ගත කරපු කාලයේ ලැබුණ ධර්ම කොටස හේතු වේවා වාසනාව වේවා කියන අදහසින් මේ ප්‍රාර්ථනා ගාතාව කියමින් අපි මේ ධර්ම ශ්‍රවණ සැසිවාරය සමාප්ත කරමු අපි මුලින් පටන් ගනිමු පේන නොපෙනෙන තන පින්දීමේ එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා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 හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං කමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු